ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවට කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා උපාදී තබ්බා සත්ත සංඥාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ඊයේ දවසේ ධර්ම දේශනාව සඳහා මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරගත්ත ඉදිරිපත් කරලා අපට ඉදිරිපත් කරපු මේ අනත්ත් සංඥාව එහෙම නැත්නම් මේ සදාකාලිකව අපේ තියෙන සදාකාලිකයි කියලා හිතන මේ ආත්ම සංඥාවට ප්‍රතිපක්ෂව අනාත්ම සංඥාව උපදවාගත යුත්තක් බවත් ඒක ස්වභාවයෙන් උපදින් නැති දෙයක් බවත් විස්තර කළා. ඉතින් මේක සාරවත්යන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා ලෝකයා එහෙම නැත්නම් එදා පැවතිච්ච ඥානෙට මේ අනිච්ච සංඥාව කියන එක ප්‍රඥාවන්තයන් අතර පිළිගත්ත මතයක් වෙලා තියෙනවා. දේවල් ඔය කිව්වට අනිත්‍යයි කියන එක පිළිගන්න ලෑස්තිලා තියෙනවා. දුක්ඛ සංඥාවත් තිබිලා තියෙනවා. මේ දෙකට අනුව හටගත්ත දෙයක් තමයි මේ අත්තිකිලමතාණු යෝගී. අනිච්චත්වයේ දුක්ඛත්වය පදනම් කරගත්ත අත්තිකිලමතාණු ලෝකයට බොහොම ගරු සැලකිල්ලක් තිබිලා තියෙනවා සරුවචනාංශිකේ සරුඤ්ඤතා ඥානීයට කලින් කොච්චරද කියනවනම් ඒ අපේ ගෞතම සරුවචන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමත් අවුරුදු 6ක්ම මේ දුක දීමෙන් දුක පිළිගැනීමෙන් දුක්ඛ සංඥාව ඇති කරගන්න නැත්නම් නිවන් දකින්න උත්සාහ කළා. නමුත් ඒ කිසිම කෙනෙකුට මේක අනත්ත් සංඥාව කියන එක මේ 1 2 3 කියන එක නැත්නම් දුක්ඛ අනිච්ච දුක්ඛ අනත්ත් කියන එක ඉස්සල්ලාම් වතාවට ඒ සර්වඥතා ඥානයත් එක්ක පහළ වෙච්ච එක. නමුත් ඒක දිහා මේ අනත්ත් සංඥාව දිහා බලනකොට ඒක අර අනිච්ච සංඥාව දුක්ඛ සංඥාව ඇති කරගත්ත කෙනෙකුට ගෝචර වෙන දෙයක් මිස ඒ මට්ටමට ගියේ නැති නැත්තම් මේ අනිත්‍ය භාවය පිළිගන්නවත් කැමති නැති. ලෝකේ දුක පිළිගන්නවත් කැමති නැති කෙනෙකුට හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. හරි ඉපදිච්ච ගමන් පොඩි දරුවෙකුට තද බල පෝෂණය අධික හයි ප්‍රෝටීන් ආහාර දෙනවා වගේ. ඉතින් බඩ හැදිලා එන්න ඕනේ දරුවෙකුට මේ අධික ආහාර ගන්න ඝන ආහාර ගන්න. ඒ වගේ තමයි මේ අනිත්‍ය සංඥාව වැඩිලා ටිකට යනකොට මේ අනත්ත් සංඥාවට ගිහාම අපි ඊයේ උත්සාහ කරා මේ භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම අපි භාවනාව හොඳට හරිය වෙලාවක හෝ නැත්නම් හොඳටම වැරදිච්ච වෙලාවක හෝ ඒ හරියෑමට සහ වැරදීමට හේතු හොයනකොට ගාක් වෙලාවට මේ ආත්ම සංඥාට බර හේතු කාරණා තමයි බාහිරේ හොයන්නේ. ඒකෙන් පේනවා අපේ හිතේ තහමර කහට ගතිය තියෙනවා. අපිට භාවනාවට මොන හරි බාධාවක් වුණොත් ඒක අපි එක්කෝ දෙයයන්ාන්ති කෙනෙක් කරපු වැඩක්. එහෙම නැත්නම් බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණෙක් මගේ හිතට දාපු දෙයක්. එහෙම නැත්නම් මේක තමයි මගේ ආත්මය කියලා වගේ. නැත්නම් බාහිර ආත්මයක් හෝ අභ්‍යන්තර ආත්මයක් හොයනවා. මේ වෙච්ච දේ ඊට ප්‍රතිපක්ෂව මේ හේතුඵල ධර්මයක් කියලා තේරුම් ගන්න එක ඒක ලැජ්ජාවට කාරණාවක් වගේ ඥානයට අවනම්බුවක් වගේ තර්ක ඥානයට ගැළපෙන්නේ නැති එකක් වගේ එහෙම නැත්නම් මේ <coughs> දෙයයන්ට හේතු කරන එක ශ්‍රමණක් බ්‍රාහ්මණයට හේතු කරන එක තමන්ගේ ආත්මයට හේතු කරන එක ලකු ඥානයක් විදියට වංචනිකව පෙනී හිටිනවා. ඉතින් අපි හේ බාධාවක් ඇති වෙච්ච ගමන් මේ බාධා මොකද්ද කියලා ඇහුවොත් එයාගේ කරන වචනවල ඒ ආත්ම සංඥාව වැක්කිරෙනවා. ඒක දිහා හොඳට පේනවා බලාගෙන ඉන්නකොට. හැබැයි මේ හිතලා ආත්ම සංඥාව දානව නෙවෙයි අර හැබැයිට එනදී. ඉතින් ඒක නිසා අයුවා හේතුඵල ධර්මයක් කියලා බාර ගන්න වෙලාවට එනකොට මේක මැදට ගණ්ඩ මේ ආත්ම සංඥාව පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවෙන් එහෙම නැත්නම් කිනකොට වටහා ගන්න පුළුවන් තැනට යනකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා කච්චායන ස්වාමීන් වහන්සේට මතක් කරපු එකක් ද්වේමේ කච්ඡායන ලෝකෝ යේ බුයේන අත්ති අත්ති අත්තිවා නත්තිතිවා අත්තිතිවා නත්තිතිවා කියලා මේ ලෝකය බහුල වශයෙන්ම මේක ඇත්තේ මේ කියලා හෝ නැත්තේ මේ කියලා දැඩි මතයකට යනවා. ඒ නිසා අපි දැන් මෙතන ආත්මයක් නැත්තේමය කියන මතයත් දැඩි මතයක් විදිහට සරුවචනශේ යම් තැනක විවේචනය කරලා තියෙනවා. එතකොට ආත්මයක් ඇත්තේය කියන එකට යම් ප්‍රමාණයක ඉඟියක් වගේ පේනවා. ඒක ඇත්තේ කියන දැඩි මත ධාරී ක්‍රමයට දෙන පොඩි කෙනහිල්ලක් නැත්තේ ඇත්තේය කියන එකට දෙන විකල්පය තමයි නැත්තේය කියන එක. මෙන්න මේ දෙක මැදයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒක නිසා මධ්‍යම ප්‍රතිපදාවට යනකොට ආත්මයක් ඇත්තේමයි කියන්න යන්නෙත් නෑ. නැත්තේමයි කියන්න යන්නෙත් නෑ. ඒතකොට මොකද්ද අපේ පෙත? මොකද්ද අපේ මාර්ගය? මොකද්ද අපේ ප්‍රතිපදාව වෙන්න ඕන කියලා බැලුවොත් ඒ තර්ක කරන එහෙම නැත්නම් දාර්ශනීය හදාරණ අයට අල්ලි පටලවිලක් වෙනවා. ඒක 1938 39 40 වෙනකොට අපේ පුවත්පත් වල ප්‍රසිද්ධ සාකච්ඡාවක් ගිහිල්ලා තිනවා මට මං කියපු තාට පොල්ලත්ති බුද්ධත්ත හම්දුර ප්‍රසිද්ධ ප්‍රකාශ කළ තිනවා බුදුරජාණන්සේ අනාත්මයි කිව්වේ නැහැ කියලා. බුදුරජාණන්සේ අනාත්මයි කියපේක ගොතන ලද්දක් කියලා. ඉතින් ඒකෝට බටකැලේට ගෙන තිබ්බා වගේ ඔක්කොමලා කියන්න පටන් ගත්තා. එහෙනම් මේ අනිච්ච දුක්ඛ අනත්තන් කියව තැන මේ අනාත්ම නැත්නම් ඉතින් බුදුරජාණන්සේ ආත්ම කියන්නෙත් නැහැ අනාත්ම කියන්නෙත් නැහැ කියන එක අර අර ස්වාමීන් වහන්සේ සූත්‍ර මාර්ගයෙන් එලි දැක්වුවා. එලි දැක්වුවාට පස්සේ <clears throat> අනාත්මයම මුල් කරගෙන මේක විස්තර කරන්න හේතුව වශයෙන් බුද්ධදත් ස්වාමීන් වහන්සේ මන් දන්න විදිහට පොල්ලත්තේ කිව්වේ මේ ආත්මවාදී ගන්න Hindu ආයට ගහන්න හදාගත්ත පාරක්. නමුත් මේක ආත්ම අනාත්ම දෙකම බුදුරජාණන්තේ අතරමැද පිළියරන් තියනවා කිය. ඒක හරි ගිල ගන්න අමාරු ප්‍රකාශයක්. ගාක් හදාරන්න ඕනේ ප්‍රකාශයක්. ගාක් ප්‍රවේශමෙන් ප්‍රකාශ කළ යුතු ප්‍රකාශය. ඉන්නේ මේ මේ බුද්ධ දත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු දෙයට හේතු කරුණු වශයෙන් ඔය පොට්ටපාද සූත්‍රයේ සරුවච්චන් වහන්සේ ආත්ම සංඥා නැතිකරන්න ආත්මයම පාවිච්චි කරන තැනක් තියෙනවා. හරිම අමාරුයි. ඒක ඒකට බැහැ ගන්න. ඒක තේරුම් ගන්න හැබැයි බැස්සොත් අල්ලගත්තොත් බොහොම ඉක්මනට ආත්මයක්ද නැද්ද නැත්නම් ආත්මයක් ඇත්තේමය හෝ නැත්මේ නැත්තේමේ කියන මතේ පැත්තක තියේදී අපිට ගැටේ ලියා ගන්න පුළුවන්. ඒ නිසා මට හිතුණාද අපි ඊගාවට තියෙන අසුබ සංඥාට යන්න ඉස්සෙල්ලා මේ ਸਰවචන් වහන්සේ ලෝක විවහාර ලෝක පඤ්ඤති ලෝක සාමඤ්ඤා වශයෙන් පවතින ආත්මයම නැත්නම් මේ ප්‍රසිද්ධිය පිළිගන්න විශේෂයෙන්ම සදාකාලික වාදයක් පිළිගන්න සස්සත වාදයක් පිළිගන්න අය කියන මේ ආත්ම දෘෂ්ටි ඕනම කෙනෙකුගේ හිතේ තියෙනවා. ඒක පාවිච්චි කළා ඒ අපේ හිතේ තියෙන මේ වැරදි මතේ පාවිච්චි කළා ඒකම නැති කිරීමට ක්‍රමවේදයක් හදලා තියෙනවා පියවර තුනකින්. ඉතින් මේකට කියන්න තියෙන්නේ අපි දැන් දැන් තියෙන විද්‍යානුකූල ක්‍රමයට නැත්නම් ව්‍යාපෘතියක් අධිගත බුද්ධජනනාංශයේ ඇත්ත වශයෙන්ම මේ අවංකව භාවනා කරන එකන යෝගාවචරයට කියනවා මම මෙන්න මේ මට්ටම් තුනක් දෙන්නම් මෙතනදී ආත්මය තියෙනවයි කියලා පිළිගන්න පිළි අරගෙන ඒක තියෙනවද කියලා මිරිකලා බලන්න බලලා ඔබඹ තුබාම නැත්නම් ඔබතුමීම නැති බව ප්‍රසිද්ධ කරගන්න. ඒ නිසා භාවනා කරනකොට කරනකොට බුදුජානනාංශයේ දෙන මේ උපකල්පනේ ආත්මයක් තියෙනවා. ඒක කොතනද තියෙන්නේ කියලා හොන්දට මිරික මිරික මිරික මිරික හැමතැනම බලන්නයි කියලා තියෙනවා. ඊට පස්සේ ඒක ඊට වැඩිය සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ඊට වැඩිය සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට ඒකේන ආරම්භයේදී ආත්මයක් ඇත්තේය කියලා තමයි පටන් අරගන්නේ. ඒකට කියනවා නෂ්න නිෂේධාත්මක උපකල්පනයක් කියලා. null hypothesis එක. මෙන්න මේක දාලා ආත්මයක් තියෙනවා කියලා නේ බාරන දේ ඒක හරි කැමැති බාර ගන්න. අරගෙන කියන කොතනද තියෙන කියලා බලන්න කියලා. තියෙන තැන හොඳට බලන්නේ කියලා. අන්න එක පියවර තුනකින් කඩලා පෙන්නන කතාවක් ඒ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් මම බයින්නම් කතාවට. සරුවචන් වහන්සේ මේ කාමය ඒ නිසා මේ කාම සංඥාව කියලා මේ ලෝකයට තියෙන ප්‍රධානම ගලව ගන්න බැරි જાති මේ බරපතල තෘෂ්ණාව අවිද්‍යාව නැති කිරීම සඳහා ඕලාරික අත්පටිලාභේ කියලා සංකල්පයක් ඉදිරිපත් කරලා හිත පුළුවන් තරම් කියනවා කාමයට සහ කාම සංඥාට යන්නේ නැතුව හැකිනම් ඔය ඕලාරික අත්පටිලාභයට සීමා කරගන්නයි කියලා අපේ පරිකල්පනා අපේ සංස්කාර ඕලාරික අත්පටිලාභයේ කියන එක බුදුරජාණන්සේ පොට්ටපාද සූත්‍රයේ වර්ණගෙනවා ඒක රූපී චාතු මහ භූතිකෝ හතර මහ භූතයන්ගේ හදගැච්ච රූපී ආත්මයක් ඕලාරිකයි. ඒ කියන්නේ මගේ කය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් වෙලාවක තමන් මේ ඕලාරික අත්පටිලාභයේ අදාහගෙන ඕලාරික අත්පටිලාභේ වාංගුවට තියාගෙන ඕලාරික අත්පටිලාභයේ අඩේට තියාගෙන මේ කාමයේ සහ කාම සංඥාව දුරු කරගන්න පුළුවන් නම් ඒක මේ මුළු ගමනේ 70% කට ලකුණු ලබනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතේ කයෙහිම පවත්තන්න පුළුවන් නම් කයේ පවත්තන හැම චිත්තක්ෂණයකම කාම ගුණ සහ කාම සංඥා නැත්නම් නීවරණ අයින් වෙනවා. ඒක නිසා තමන් මේ ලැබපු manussත්ත්ව ප්‍රතිලාභය. ඒකට කියන්නේ ඕලාරික අත්ත්ව ප්‍රතිලාභය කියලා කෑම කන චාතුම් මහ භූතික කබලින්කාර ආහාර වලින් හැදිච්ච රූපී ආත්මේ පුළුවන් තරම් හිත නතර කරගන්නයි කියනවා. ඉතින් එතකොට තියනවා කියලා බාර ගන්න වෙනවා. මට මේ කයක් කියලා එකක් තියෙනවා ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. අත් දකින්න පුළුවන් එකක් මට දවසේ කොච්චර වෙලාවක් නැත්නම් පරියන්කේ කොච්චර වෙලාවක් එහෙම නැත්නම් සක්මනේ කොච්චර වෙලාවක් මේ කයෙහි පමණක් හිතපත් ගන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මේ යෝගාවචරයට අර ආත්මයක් මේ කය ආත්මයක් වශයෙන් ඕලාරික ආත්මයක් වශයෙන් පිළිගැනීමට ਸਰුවචනanse අනුමත කරනවා. එක වස් කාලයක් තිබිලා තියෙනවා ස්වාමීන් වහන්සේලා තුන් නමක් වස් අතර. දැන් අපි ඉන්නේ වස් අසලා. ඒ තුන් නම ඉන්න කාලේ තුන් නම හිතාගෙන කියනවා අපි මේ වෙනදා කරනවට වැඩිය දැඩිසේ මේ වස් කාලය ඇතුළත භාවනා කරමු කියලා. අදිෂ්ඨාන කරාට පස්සේ දවස් સમાપ્ત වෙන දවසේ පවාරණය කරන දවසේ ලොකු සාංශය ඇහුවලු පොඩි මහාමුදුරන්ගේ ඒ වස් වලින් අඩුම ආම්දුරන්ගේ මේ වස් කාලේ පාවිච්චි කරනකොට මොකක් අදිෂ්ඨාන කරගෙනද වස් කාලේ ගත කරේ. ආම්රුගලු අපි පින්ඩපාත යන රවුමත් අරණ්‍යත් සීමා කරගෙන මං හිත පැවැත්තුවා. ඒ පින්ඩපාත ගොදුරු ගමෙන් එහාට මගේ හිත ගියේ නෑ. අරන් එනකොට අරන් පිට ගියේ නෑ. මම මේකේ නඩත්තු කරා. ඉන් එපිට ලෝකේ මට අදාළ උනේ නෑ. මගේ හිත තිබ්බේ ගොදුරු ගමෙත් අරන්නේත් විතරයි කියලා. ඊට පස්සේ දෙවෙනි හාමුදුරන් ඇවවලු එයාට වැඩි වැඩිමල් එක්කනාගේ ඊට පස්සේ කළු මම පුළුවන් තරම් අරන්නේම හිත තියාන හිටියා පිට ගියත් මම අරණ්‍ය වාසය විතරයි මම කරන්න කියලා. ඉන් එහාට හිත පිට යන දුන්නේ නිසා මගේ හිත ඊට වැඩිය මම සීමිත ප්‍රදේශයක් ඇතුලේ එහෙම නැත්නම් පොඩි මරියාදාවක් සීමාවක් ඇතුලේ නැත කරේ. ඉතින් දෙන වහන්තලා මැදලා හොලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ ලොක්කා. එහෙම නැත්නම් ලොකු හම්දු මොකද කියලා මම මගේ කයට තමයි දාගෙන හිටියේ කිව්වා. මම කොහේ ගියත් අරණ්‍ය හිටියත් අරණ්‍ය පිට ගියත් කය සීමා කරගෙන තමයි ජීවත් වුනේ. එතකොට පේනවා මේ කය ආත්මයක් වශයෙන් නම් කරලා ඒක ඕලාරික අත්පටිලාභයේ වශයෙන් නම් කරලා එහි හිත පවත්වන්න ගන්න උත්සාහය ආත්ම සංඥාවම දඩමීමක් කරගෙන ආත්ම සංඥාම අඩයක් කරගෙන ආත්ම සංඥාට වාංගු වෙලා බලනවා මේ දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ මේ දුර්ලභ ලෙස ගත්ත උපයා ගන්නා ලද මේ manussත්ත්ව පරිලාභයට සීමා කරගෙන මගේ හිත පවත්තන තාක්කල් මට සෑහෙන ආනිසංසතෝගයක් ලැබෙනවා මට එතකොට කාම ලෝකේ නැත්තම් කාම ගුණයන්ගේ හිත නෑ කාම සංඥාවලත් නෑ එහෙම නැත්තම් කියනවා වීතික්කම කෙලෙස් සහ පරිඋත් ทาน කෙලෙස් ඇති වෙන්නේ නෑ ඒ නිසා එවැනි උපමාවකට එවැනි අඩේකට එවැනි දඩමීමා කර ගැනීමට කය පාවිච්චි කිරීම ආත්ම සංඥාව වරදවා ගත්ත කෙනෙකුට හිතා ගන්න බෑ. ඒගොල්ලෝ කියනවා හෙම් බෑ. බුදුහාමුදුර ආත්මයක් කියන එකක් කියලා නැහැ. ඉතින් කොහොමද අපි කයට හිත ගන්න මේක කෙලින්ම නැති කරන්න ඕනේ කියලා. නෑ බටහිර ඉඳලා එන හුඟ දෙනෙක් කිව්වොත් එහෙම මම නිදුක්කෙන් මා නිරෝගී වෙම්මා සුවමත් වෙම්මා කියලා හරි නැත්නම් මම දැන් මෙතන කියලා ඒගොල්ලෝ කියන කොහොමද ස්වාමීන් වහන්සේ විපස්සනාදී මම කියලා ගන්න මේකට ගත්ත ගමන් ආත්ම සංඥා එනවනේ මම නිරුක්කේම නිරෝගීවම කියන ආත්ම සංඥා. එතකොට මේ නැති ආත්මයක් මව ගැනීමක් නෙවෙන්නේ කියලා. ඉතියාට කියන්න වෙනවා මේ කාමේ සහ කාම සංඥා දුරුවන් කරන්න ඔක අඩේට ගනින්. ඕක දඩමීම කරගනින්. හරි මම. ඇත්තට ඕනේ ආත්මෙ ගැලීම නැති කරන්න. හිතන්නවත් බෑ. අඩේටවත් ගන්න බෑ. දඩමීම කරගන්නත් බෑ කියලා. ඉතින් ඒකෝට කියනවා කියනනම් ඔයගොල්ලෝ දන්නවනම් එහෙම කෙලින්ම අයින් කරගන්න පුළුවන් ක්‍රමයක් කරගන්න. අපි යන්න හදන්නේ අනුපූර්ව ක්‍රමයට. අනුපුබ්බ සීක්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපද නිසා මේ නන්නත්තර වෙන හිත අතීත අනාගත વિશે නන්නත්තර වෙන හිත මම අපි අනික් අය කියලා නන්නත්තර වෙන හිත මෙතන එතන කියලා නන්නත්තර වෙන හිත පළවෙනි පියවරේදී මම දැන් මෙතන කියන එකට සීමා කිරීම මේ පොට්ටපාද සූත්‍රයේ දක්වන ඕලාරික අත්පටිලාභය දඩමීම කරගෙන ඕලාරික අත්පටිලාභය අඩේට අරගෙන වාංගුවට තියාගෙන අර විශාල වශයෙන් දඟලන හිත දැපෙන දමා ගැනීමක් මෙතන කරනවා. ඉතින් අපිට ඒක වෙන වචනකින් කියනවා කායන පස්සනා කියලා කියනවා. යම් යම් යම් ඡේද කාය පවතින ඒ ඒ අපි සතිය පිහිටනවා. ඒකට කායගත සතිය කියලා කියනවා. කාග්‍යාසි. ඒක තමයි යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතානම් භජානාති කියලා සරුවචනාංශ අපට මතක් කරනවා. යම් යම් ආකාරයකට කය හිටින්නේ ඒ ඒ ආකාරයට හිත මෙහෙවන්න නැත්නම් සතිමත් වෙන්න හිතගෙන ඉන්නවනම් හිතගෙන ඉන්න බව දැනගන්න. ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනවනම් ඇවිදින බව දැනගන්න. නිදාගෙන ඉන්නවනම් නිදාගෙන බව දැනගන්න බලන්න මගේ හිත මගේ මේ අනාගත සැලසුම් මගේ මේ පරිකල්පනා පුළුවන් තරම් කයට සීමා කරන්න. ඉතින් මේක කරගන්න පුළුවන් වුණොත් ඒක මේ කෙලස් ප්‍රහාණය වෙලාවට සිද්ධ වෙන తాවකාලික ප්‍රහාණයක්. ඒක පිළිගන්න ඕනේ. නමුත් කෙලස් ප්‍රවාහනයේදී අඩේට ගණ්ඩ තමයි ගිය ආත්මේ අපි මේ පින් කරලා manussකයක් ලැබුවේ. නමුත් ඒ වෙලාවේදී අඩේට ගන්න කය දඩමීම කරගන්න කය හොඳට නාවලා කියලා සැප සම්පත් ඇතුව සෞඛ්‍ය සම්පන්නව තියෙන්න ඕන. එතකොට මේ කය නොදකින්න ඔපතම් බෑ. ඒක නිසා භාවනා කරන්න කය අපි පාවිච්චි කරනවා නම් හොඳට අතපය හොදලා පටන් අර ගන්න. සීතල කරන්න. සීතල කළා පාඩි වෙනකොට හොඳට සැපට වාඩි වෙන්න. වැඩි වෙලා හිතර කියන දැන් හරිනේ. බොහොමාරුන් අපි ආරණ්‍ය උපයාගත්තා, රුක්ක මුලේ උපයාගත්තා, ශූන්‍යagara උපයාගත්තා, සීලයක් අරගත්තා. දැන් ඔන්න ඔබට ඉඳගෙන ඉඳයි තියෙන්නේ. කොච්චර වෙලා මේ ඉඳගෙන ඉන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පාත් ගන්න පුළුවන්ද? එතකොට යා කියනෝනේ බෑ බෑ මට වතුර ටිකක් බොන්න ඕනේ කියලා. ආ හොඳයි කියලා බීලා වරෙන්. නෑ මට මුත්‍රා කරලා එන්න ඕනේ. ආ හොඳයි කියලා මුත්‍රා කරලා වරෙන්. ඔක්කොම දෙන්න. එතකොට මේ අපි කය පාවිච්චි කරන්නේ පටිලාභ කියන වචනේ. පෙරපිනක්. අත්ත පටිලාභයක් දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. මේ ආත්මයට මේ විදියට වාංගුවට ගන්න අඩේට ගන්න දඩමීමට ගන්න මේ කයට සලකන එක කාමසුකල්ලිකාණු යෝගේවත් එහෙම නැත්නම් මේ වෙන දෙයකට පාවිච්චි කිරීමක් නෙවෙයි. ඒක සඳහා යෝගාවචරයට සාමාන්‍ය බුද්ධිය නැත්තම් එයා හැමදාම ලෙඩම තමයි. හිතත් ලෙඩ, හිත ලෙඩ කියන්නේ කය අඩේටවත් ගන්න දාන්නේ මේ උපකල්පනයක් විදිහට ඕ කය අත්පටිලාභේ පාවිච්චි කරන දාන්නේ. එයා හිතනවා මේ වගේ දෙයකටවත් කය පාවිච්චි කරන එක ආත්මේ වැඩෙන දෙයක්. අත්ත දිට්ඨිය වැඩෙන දෙයක් කියලා. ඒ එහෙම නැති බුදුරජාණන්සේ අපට කියන්නේ නෑනේ. දැන් මේ බුදුරජාණන්සේ පෙන්ලා දෙන්නේ අනිච්චන් දුක්ඛන් දන්න මනසයාට ආත්මය ගනින් මෙන්න මේ සීමාවක් යටතේ. ගිවිසුමක් අස්සම් කරගන්න මම පිළිගන්නවා. අත්තපටිලාවේ පිළිගන්න. මොකද්ද ඕලාරික අත්තපටිලාවේ? මොකද්ද ඕලාරික අත්තපටිලාවේ? කියන්නේ මේ චාතුම් මහා භූතික කය. මේ කබලින්කාර ආහාර කන රූපී කය. මෙන්න මේකට නැත්නම් මේ කයට මේ වගේ ප්‍රයෝජනේ සලකලා වැඩගන්න හැම කයෙම බෑ. මනුස්ස කය ඇර තිරිසන් කයක මේක කරන්න බෑ. දේව කයක කරන්නත් බෑ. බ්‍රහ්ම කයක කරන්නත් බෑ. මේක කරන්න බලන්නේ මනුස්ස කය විතරයි. ඒ නිසා මේ දේව ලෝක, මනුස්ස ලෝක ආදී භවතලයන්හි manussත්ත්ව ප්‍රතිලාභේ දුර්ලභයි. ලැබෙන්නේ මොකටයි මේ දුර්ලභ කියන්නේ මේක ඕලාරික අත්පටිලාභයේ වශයෙන් අඩේට ගන්න පුළුවන් දඩ බීමට කර ගන්න පුළුවන් නැත්නම් හෙට්ටුවට ගන්න පුළුවන් ඉතින් මේක තේරුම් ගත්තා නම් මේ දෙන දන්නවනම් මේ ආත්මයම පාවිච්චි කරලා ආත්මයම නැති කරන වැඩකට යන්න. ඒ නිසා අපි හිතමු දැන් අපි හතරවෙනි දවසේ භාවනා කරන්න නිසා සමහරෙකුට ඒ දුර්ලභ අවස්ථාව ලැබිලා ඇති. ඒක හුස්ම රැලි 10ක් 15ක් කයෙම හිත තියෙනවා. සක්මණේ පියවර 10ක් 15ක් කයෙම හිත තියෙනවා. එතකොට තමයි දන්නවා මේ එක එක ආකාරවලට කය පිහිටියට ඉඳගෙන හිටගෙන ඇවිදිමින් මේ කයට හිතාව කියන්නේ මොකද්ද කියන එක. යම් වෙලාවක සතිය කයට ආවට පස්සේ මොකෙන්ද ඒක තමයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ. කයට ආවේ කියලා ඒකට බුදුසසුන්සේ පාවිච්චි කරන වචනයක් ආභෝග කරනවා කියලා. බුදුසසුනේ සඳහන් කරන්නේ අරඤ්‍යගතව රුක්ඛමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංගං ආභුජිත්වා අරණ්‍යයට ඵලයන් ගහක්නට ඵලයන් ඉඳ ශුඤ්ඤාගාරට ඵලයන් කියලා පළඟ බඳ වාඩි වෙලා ආභෝගකරනද නන්නත්තර වෙච්ච කහිත දැන් මේ ඕලාරික අත්පටිලාභයත් එක්ක සුවද වෙලා හාද වෙලා ගෙට ඇවිල්ලා කොච්චර රත්යති කවත් ගෙට ආපු වෙලාවේදී මම ඒක මනසෙන් දකින්නේ කොහොමද මේ කයයි හිතයි එකට යනකොට එහෙම නැත්නම් නන්නත්තර වෙච්ච හිත මැනිකේ මම ආයේ ගෙදර එනවා කියලා එනවනේ ඇවිදලා ඇවිදලා ඇවිදලා ඒ යනවා මෙහි යනවා ගියාට පස්සේ ටික ගියාට පස්සේ ආයෙ මැනිකේ මතක් වෙනවා ඒතර කියනවා මැනිකේ මම ආයේ ගෙදර මැනිකේ කවදාවත් එපයි කියන්නේ නැහැනේ කවදද මේ නිලමේ ගෙදරට ආපු වෙලාව කියලා මේක දන්නේ නැහැනේ අපි ඒ මොකද හේතුව ඕනම වෙලාවක කයට හිත ආවට පස්සේ එන අත්දැකීම කිසිම පොතක ලියන්න බෑ. කිසිම භාෂාවකින් කියන්න බෑ. කිසිම විදියෙන් ප්‍රකාශ කරන්න බෑ. හැබැයි ඒක අත්දැකිය හැකි බොහෝම ප්‍රසිද්ධ අත්දැකීමක්. ඒක ලියන තරම් භාෂාව ශක්තිමත් නැහැ. ඉතින් ඒ නිසා කවදා හරි යම් කෙනෙක් මේ ඔක්කොම පහසුකම් ටික දීලා උඩට වාඩි වෙලා Taman දැන් කයට හිත ආපුවා මෙන්න මේකයි මේකේ ස්වභාවය කියලා ආභෝග කරගන්න පුළුවන් උනායි කියලා හිතන්නකෝ. දැන් මං ඉඳගෙන ඉන්නවා මං සමතුලිතව සැහැල්ලුව ලිහිච්ච ස්වරූපයෙන් ඉඳගෙන ඉන්නවා මං දන්නවා ඉඳගෙන ඉන්නවා කියලා. මෙන්න මේ අත්දැකීම නාකි වෙනවද කියලා බලන්න. අවුරුදු 100ක් භාවනා කරලා බලන දැනගත් එකම තමයි හැමදාම. කාට හරි කියන්න පුළුවන් නම් මේ අත්දැකීම ගැහන පිරිමකමක් තියනවාද කියලා. තවත් එකක් මම කියන්නම් සන්තෝෂ වෙන්න. කවදා හෝ වාඩි වෙලා ආභෝග කරන අත්දැකීම ගත්තනම් බුදුහාමුදුරෝ කය ආභෝග කරනකොටත් ඕකමයි බුදු වෙන්න ඕන නම් ඔච්චරයි තියෙන්නේ. යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉරියව්වට ඇවිල්ලා මම දැන් මෙතන ඉන්නවා කියන එක ආභෝග කෙරුවා නම් ඒ බුදුහාමුදුරෝ අත්දකින්න තේම තමයි දැන් ඔය අපිට ලැබෙන්නේ. මේක මෙච්චර ලේසි කියන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒක අමාරුයි. අපි මේ කයට හිත පැමිණීම, කයට හිත ගැනීම ඔච්චර ලොකු පිනක්ද? ඔයිට වැඩිය කොච්චර හොඳද මල් වට්ටියක් කරන රුවන්වැලි සෑය වටේට කැරකෙන එක. ඔයිට වැඩිය කොච්චර හොඳද මෙච්චර ගාණක් සංඝයාත් එක්ක මේ මේ පින්කම් කරන්නේ කියලා අපි මේ හදාගෙන තියෙන හැම දෙයකම අපිට කොහෙද යන්න වෙනවනේ. නැති තැනක් හොයන්න වෙනවනේ. පූජා වස්තු හොයන්න වෙනවනේ. මෙතන බිස්නස් එක තියෙන්නේ. දැන් මේ Tamange කයට එන එකට කිසි බිස්නස් එකක් නැහැනේ. කිසි කෙනෙකුට මේක උපයන්න බෑනේ. මේක ලෝකේ තියෙන උතුම්ම කුසලයේනේ. දන්නේ නැහැ. අපිට හිතෙනවා අයියෝ මේ කයට හිත ගන්න එක මොන මගුලක්ද? මේකත් තියෙන පිනක් නංග. මේ එහෙනම් මොකටේ ඔච්චර ලොකෝට රුවන්වැලි සෑයක් හදලා මේ ටිබක් විතර 13 වහන්සලා තැම්පත් කරලා මේ ඔක්කොම පිංගම් කරන්නේ. මේ ඔක්කොම උගන්වනවා නෑ මේ හොඳ එක තියෙන්නේ පිට කියලා. හොඳ එක තියෙන්නේ දඹදිව. එහෙනම් හොඳ එක තියෙන්නේ අටමස්ථාන. මේ ඔක්කොම කරන්නේ මේ කයෙන් හිත පන්නන්නනේ. නිසා බුදුරජාණන්සේ කියනවා ඉස්සල්ලාම ඊටාම ගැඹුරු දෙයක් ඕනේ මේ ඔබ උද්දම් පාදතලා අදෝකේ සමත්තකා තචපරියන්තං කෙස්වලෙන් යට පාතලයෙන් උඩ හැම පිරිකේ කොට ඇත්තා වූ මේ කයට හිත ගනිමු. අයලා මේක තමයි ලොකුම ලොකු පිංකම. මේකට උඹට ඔක්කොම තියෙනවා මේ පරිේශනාකාරයේ අංග සම්පූර්ණ පරිේශනාකාරය. මේකට ගත්ත වෙලාවේ ආභෝග කරන්න කියන එක. මේක ආභෝග කරන්න කියලා කියනවා. අන්න ඉදාට තමයි ඉස්සල්ලාම අපි නිවන ස්පර්ශ කරන වෙලාව. ඉදාට තේරෙනවා මම දැන් මෙතන ඉන්නවා. මම ඉන්න බව දන්නවා. ඊට කිසිම අඩුවක් නැහැ. කවුරක්වත් කියන්නේ නැහැ ඔබ දන්නේ නැහැ කියලා කවුරු කියන්නේ? නමුත් මේක හෙලි කරන්න බැරිකම මේකේ ගැඹුර පෙන්නයි. ඒ වගේම මේකෙම නැවත නැවත ඉන්නකොට අතීතයට නොයන බව අනාගතයට නොයන බව වෙන කෙනෙක් ගැන හිතන්නේ නැති බව වෙන තැනක් ගැන හිතන්නේ නැති බව කාම ඡන්දයක් Tamange කයට එන්නේ නැති බව. මෙන්න මේකෙම මේ කය කියන කය කියන්නේ කන්ද. කය කියන්නේ සමූහය. ස්කන්ධ කියන නම ඇවිල්ලා තියෙන්නේ. මේකෙම බුදුරජාණන් වහන්සේ ඊගාට සඳහන් කරනවා මේ කයෙම හිත පවත්තන්න ගියාම මේ කයෙහි එකවරකට ක්‍රියා රාශියක් සිද්ධ වෙනවා. සාමාන්‍ය දල වශයෙන් අර කාම රෝකේ සහ කාම ගුණ සහ කාම සංඥාව පොඩ්ඩකට ප්‍රතික්ෂේප කරලා කයට හිත ගත්ත කෙනාට තේරෙනවා නැත්නම් බුදුරජාණන්ස පොඩි ඉඟියක් දෙනවා ඔය කය කියන්නේ එතනින් එහාට ඉතින් ගැඹුරුයි තමයි ඉතින් මොන කරන්නේ මේ හතර මහා ධාතු. ඔබට පුළුවන් නම් මේ කයක් පවතින්න පුළුවන්ද සසංජීමි සමනකේ මනසක් සහිත සංඥාව සහිත කයක හතරමහා ධාතුන්ගෙන් පිට මොනවර වෙනවද කියලා බලන්න කියලා මොකක්වත්ම නැහැ ඉතින් මේ හතරමහා ධාතුන්ම තමයි අප්‍රාණික ගල්වලක් තියෙන්නේ ගහකක් තියෙන්නේ ගංගාවකක් තියෙන්නේ ඉතින් මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක අත්විඳින්න පුළුවන් මේ කයට හිත ගත්තාම මේක මේ හතරමහා ධාතුන්ගේ පෙරලි අත්දකින්න පුළුවන් මේක අද්විඳපන් ගඟක වෙන එකක් වගේ ගහක වෙන එකක් වගේ ගින්නක වෙන එකක් වගේ මේ ධාතුන්ගේ ක්‍රියාවලිය දිහා බලන්න ගත්තොත් බුදුජානනාතේ සඳහන් කරනවා මේ මුළු කයේම හිත පවත්තන එකට පළවෙනි හාමුදුරුවෝ වගේ ගොදුරු ගමේ අරන්නේ හිත පවත්තන වගේ විශාල ප්‍රදීතියක් දෙවෙනි හාමුදුරුවෝ කියනවා මං අරන්නේ විතරක් හිත පැවැත්වුවයි කියලා. කුන් තුන්වෙනි හාමුදුරුවෝ කියනවා මං කයේ විතරක් කියලා. ඉතින් කය ඇතුලේ දැන් බුදුහාම කියනවා හතර දිනක් වැඩ. පහටවි ආපෝ තේජෝ වායෝ. ඉතින් එතකොට අපිට පුළුවන් නම් මේ හිත පවත්වන ප්‍රදේශයේ සීමා කරන්න මේ හතර මහ ධාතුන්ගේ වඩා ප්‍රකට එකට හිත දාන්නයි කියනවා. එතකොට පොඩි රහසක් තියෙනවා. මොකක්ද ඒ රහස? අපි වායෝ ධාතුව ඉස්මතු වෙනව නම් එයා ඉස්මතු වෙන්නේ අනික් තුන යටපත් කරගෙන තලාගෙන ඔබාගෙන ڇප්ප කරගෙන. ඒ නිසා ඒක මතු වෙන වෙලාවේ ඒක බලනකොට කයම ඒකේ නියෝජනය වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වාඩි වෙච්චාම අපි වායෝ පොට්ටබ්බ ධාතුවට තමයි හිත දාන්නේ. ඉතින් ඒකට අපිට හුස්ම දැට හුස්ම පොද කොයි වෙලාවක වැටෙනවා නම් ඒ වෙලාවේ තේජෝ ධාතුව කිපිලා තියෙන්න බෑ. ඒත් වෙලාවේදී පඨවි ධාතුව කිපිලා තියෙන්න බෑ. ආපෝ ධාතුව කිපිලා තියෙන්න බෑ. යම් වෙලාවක වායෝ ධාතු ආව නම් ඒව අර තුනේ අට කරන තමයි. ඒ නිසා මේ යටවිච්ච ඒවා ගැන හොයන්න එපා. මේ කය කියලා ගත්ත පළවෙනි ඉස්මතු වෙච්ච ධාතුව හතර මහා ධාතුව මොකක් හරි. අරගෙන එහිම හිත පැවැත්වුවත් කයේ හිත පවත්වන එකමයි මේ වෙලාවේ වෙන්නේ. ඒ නිසා ඉඳගත්තට පස්සේ කයට හිත ගත්තට පස්සේ වඩාත්ම පේන දේ. වඩාත්ම කැපි පේන දේ ඔයා ඔයාම තෝරගන්න. ඒක ගුරු ආමඳුරෙන් අහන්න යන්නත් එපා. පොත් පෙරල ගන්න යන්නත් එපා. කයෙහි තියෙන ක්‍රියාවලියකට හිත දානවා. සක්මණට ගියා පටවි ධාතුව ප්‍රකට වෙනවා. පොළවේ තියෙන පටවි ධාතුවේ පයේ මේ කාය ප්‍රසාදයේ තියෙන පටවි කොටස් ගැටෙනකොට මෙන්න විලුඹ මෙන්න ලේ වකේ මෙන්න ඇඟිලි කියලා තේරෙනවා. විලුඹෙන් ලේ මේ ඇස් වටෙන් දනිස්සෙන් උකුල් වටෙන් මේ ඔක්කොම දිගටම යන්නේ පටවි ධාතු ක්‍රියාවලිය. එතකොට යාට තේරුම් ගන්න පුළුවන් ඉඳ ගන්නකොට නම් ඔන්න වායෝ ධාතුව හොල්මන් කරනවා. ඉඳගෙන ඇවිදිනකොට පටවි ධාතුව හොල්මන් කරනවා. මේක වරින් වර එක එකන එක එකන තට්ටු මාරු වෙනවා. නමුත් මේ එක ධාතුවකට හිත දාලා දැන් ඒ වායෝ එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස කය කියලා කියදාකි. එතෙන් පටවි කය එතෙන් වායෝ කය තේජෝ කය ආපෝ කය කියලා මේ කයේ තියෙන එක කොටසකට හිත දැම්මට පස්සේ යාට කයම අර සමස්තේම වඩාත්ම ක්‍රියාත්මක වෙන එකන හරහා නියෝජනයක් ගන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේගේ ශීඝ්‍ර පරිේශණයක ශීඝ්‍ර නෙමෙයි දීර්ඝ කාල පරිේශණයක හම්බෙච්ච ප්‍රතිඵලයක්. කය කියලා කිව්වට හතර දිනාම ඔලු උස්සන්නේ කිසිම වෙලාවක. මේකේ එකෙක් ලොකු වෙනවා. ලොකු වෙනට අනිත් තුන් දෙනා චප්ප කරගෙන තමයි එන්නේ. මෙන්න මේ ඉස උස්සන කෙනා ඒ වෙලාවේ මොකද ඉස උස්සන්නේ? අන්න ඒක තමයි කය කියන්නේ. ඒක දැනගත්තා හතර දිනාම නියෝජනය වෙනවා. ඒ බුරුම පඬිස්සාංශ කියනවා අපි අඩියක විතර දිග කොහුලණු කෑලි හතරක් අරගෙන එක කොනකින් ගැට ගහලා ඔක වතුරට දැම්මොත් එක ලණු කෑල්ලක් උඩට එනවා අනික් තුන යට යනවා. අර උඩ ටාප් එකෙන් අල්ලපුවාම ඔක්කොම ඇදිලා එනවා. මොකද ඒක පිටින් ගැට ගහලා නේ තියෙන්නේ. ඒ නිසා උඩ ටාප් එක දන්නවනම් මුළු එකම දන්න. ඒ නිසා මේ වෙලාවේ මොකද්ද ඉස්මතු වෙලා තියෙන්නේ ඒක බලන්න. ඒකෙන් අල්ලනකොට ඔක්කොම අහුවෙනවා. මොකද ඒව ගැට ගහලා තියෙන්නේ. ආන්න මේ වාගේ මතුවෙන මතුවෙන ධාතුවට හිත දාන්න පුළුවන්. දැන් මුළු කයෙම හිත පැවැත්වීමක් ඕනේ නෑ. ඉස්මතු වෙන ධාතු කොටසට හිත දාන්න. දැම්මට පස්සේ අර ඕලාරික අත්පටිලාභය. අපි මේ කියපු රූපී ආත්මය, චතුමහ භූතික ආත්මය, කබලින්කාර ආහාරයෙන් යැපෙන මේ ආත්මය අන්තිමට හුස්මට විතරක් සීමා ඉතින් හුස්මට සීමා කරනකොට අර ලෝකයක් අමතක කරලා ඉස්සලා ගමක් අමතක කරලා ඉස්සලා නගරයක් අරණ්‍යයක් අමතක කරලා කයේ තිබ්බ හිත දැන් කයෙමුත් අමතක කරලා වායෝ ධාතුවට විතරක් සීමා කරනවා. එතකොට තාරපයට ගත්ත එකලස ඒකට ඒකෝදි භාවය කියලාත් කියනවා. ඒකාග්‍ර භාවය කියලාත් කියනවා. දැන් වායෝ ධාතුව විතරක් දැන් හැබැයි හොඳටම දන්න මේ වායෝ ධාතුවෙන් කය නියෝජනය වෙනවා. මේක තමයි සබ්බ කාය පරිසංවේදී කියනකොට ආස්වාස් ප්‍රසවාස මුලුල්ලම තේනකොට ඒක මුළු ඇඟ පුරාම යනවා. ඒක නිසා ආස්වාසි ප්‍රසවාසය හොඳට සුහදව එහෙම නැත්නම් හාද වෙලා බලනකොට පේනවා මේ හුස්ම පොද නාසිකාග්‍රයෙන් පටන් අරගත්තට හැම සෛලයක් සෛලයක් පාස පැතිරෙනවා. හැම සෛලයකම තියෙන කාබන් ඩයොක්සයිඩ් එකතු කරනවා. හැම සෛලෙටම ඔක්සිජන් ගිහිල්ලා දෙනවා. ඒ නිසා මේ හුස්ම ගත්තට උදරච්ඡ අධ්‍යාපනයේ තෙල්ලමත් එක්ක පෙනහලුත් එක්ක ක්‍රියාවලිය ඉවර වෙන්නේ මුළු කයෙම තමයි. මෙන්න මේ විදිහට ආස්වාස ප්‍රස්වාසයට අපි ප්‍රේම කළොත් ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාසේ ආස්වාදයක් කරගත්තොත් තේරෙන පටන් ගන්නවා පෙර කළ පිනක් නිසා දැන් ඔබ රට ලෝකේ අමතක කරා ගම අමතක කරා කය අමතක කරා දැන් වායෝ ධාතුවේ තියෙන හිත ප්‍රතිපදාවක දියුණුවක් කෙලෙස් අඩු තත්වයක් මෙන්න මේ වායෝ ධාතුවට නැත්නම් මේ හුස්ම ටික නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයට හිත තියාගෙන දිගට ඉන්නකොට යයිති බුදුරජාණන්සේගේ ධර්ම ක්‍රියාත්මක කරන මොකද්ද මේ මේ හුස්ම ටිකත් නොදෙනිය යන හුස්මෙම හිත තියානේ හිටියොත් හුස්ම ටිකත් නොදෙනිය යනවා නැත්නම් පිම්බීම හැකිලෙන් බැලුවොත් ඒකත් නොදෙනිය යනවා එහෙම නැත්නම් මම මෙහෙම කියන්නම් ටිකක් භාවනා කරන අයට වඩා වැටෙන්නේ. සක්මන් කරන්න ගියාට පස්සේ සක්මන හරියට යනකොට ඒක නොදැනීම යන්න පටන් ගන්නවා. අනායාසයෙන් සක්මන වෙනවා. මම යන්නේ මම නිකන් අද්දවල් ලියලා තිනු කූඹිය කයින් අයින් යනවා වගේ මට තේරෙනවා. පිනිපාවඩ පිට බිම්මල් කොටියට කඩියෙක් යනවා. රජෙක් වගේ. භාවනා කරන්නෙක් නැහැ. භාවනා යනවා. හුස්ම ගන්නෙක් නැහැ. හුස්මක් යනවා. පුම්බන්නේ කකුලක් නෙන්නේ නැහැ. උදේ බලාහනිනොට ඒක හේම සංසිදෙනවා. මේ ඕලාරිකෝ දැකපු හුස්ම සංසිඳන තැන දක්වම කොටස බුදුරජාණන්සේ දැන් ඕලාරික අත්පටිලාභය කියන්නේ ඒකට කියනවා මනෝමය අත්පටිලාභය කියලා. මේ මනෝමය අත්පටිලාභයේ සුරක්ෂණය පෙන්නනවා. ඒක අහීනින්ද්‍රියෝ සබ්බංග පච්ඡංග සමංගී. ඉඳුරන් හීන වෙලාම නැහැ. කය තියෙන බවට දැනීමක් තියෙනවා. යෝගාවචර දන්නවා කෑලි අඩු වෙලා නැහැ. හැබැයි එක පැත්තකට සමානට බර වෙනවා, එක පැත්තකට තද වෙනවා, එක පැත්තකට වහිනෝ වගේ තේනවා, තමාට රත් වෙනවා, බුබුලු දඟලනවා, නලියෙනවා. ඒ වගේ නික හේවණල්ලක් විතරයි පේන්නේ. එතකොට මේ යෝගාවචරය මේ කය නැති වුණා කියලා බය නැයි වෙන්නේ නැතුව මේ කයෙම නියෝජනයක් තමයි දැන් පේන්නේ මනෝමය ක්‍රමයට. ඒ නිසා මේ මනෝමය අත්පටිලාභයට සමවදින්න නම් ඒක පිළිගන්න නම් ලෝකයක් අමතක කරන්න ඕන, කයත් අමතක කරන්න ඕන. ඒකට ලියන අටුවාචාරින් වහන්සේලා තමන්ගේ සද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව දිනු කරන්න නම් කාය ජීවිත දෙක පිළිබඳ අපේක්ෂාව අතාරින්නේ කියලා. කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨ වේදෙන් කය දිය වෙන්න යන පටන් ගන්නවා. කය බර හැල්ලු වෙනවා නැත්නම් මේක නිකන් හැඩයක් නැති වලාකුලක් වගේ නැත්නම් මම සහ මම නොවේ කියන සීමා මරියාදාවල් පොඩ පොඩ දිය වෙන්න පටන් ගන්නවා. ඒක දිය වෙන්නේ ආස්වාසේ නිමාව සහ ප්‍රස්වාසයේ හටගන්ම අතර සීමාව කැඩලා යනවා. ආස්වාස් ප්‍රසාද දෙක සම වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාචරයට බය වෙන්න කාරණාවක් නෙවෙයි. මේ ඕලාරි කත්තපට්ලාභයේ ගෙවම් කරලා දැන් අපි මනෝමය අත්තපට්ලාභයට යන්න හදාන්නේ. ඒක නිසා මේ වෙලාවේදී හොඳට පිනිච්ච ආස්වාස් ප්‍රසවාස දෙක නිකන් බොඳ වෙනවා වගේ පේනවා. ආස්වාසේ නිමාව සහ ප්‍රසආසේ මුල නිකන් සායංචිත් දිය සායංචිත්‍රයකට වතුර පාරක් ගැහුවා වගේ බොඳ වෙන්න පටන් ගන්නවා. කය පිළිබඳවත් සමහරට නොදැනීමක් යනවා. සමහරට පැති පැති බර වෙනවා. අනිපැත නොදැනිය. අත් අන්න මේ தත්වෙදී මේ කයට සිදුවෙන්නා වූ මේ විපරිණාමය නැත්නම් ඕලාරික අත්පටිලාභය මනෝමය අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපනය වෙන එක කාමභෝගයට කවදාකවත් බුද්ධ විදින්න බෑ. හරියට ප්‍රේම කරන කෙනාට ජීවිතයට ප්‍රේම කරන කෙනාට එයාට බේන්නේ මොකෙක් හරි ඇවිල්ලා මගේ ඇතුලේ ඉන්නවා වගේ. මේ ඇඟ මට ඕන විදිහට බෑ. සක්මන් කරනකොටත් ඕන් එහාට ඇදගෙන යනවා. මෙහෙට ඇදගෙන යනවා. මට ඕන වේගෙ තියන්න බෑ. පියවට අඩු වෙනවා. වේගෙන් යන්න පටන් ගන්නවා. ආයෙ තැම්පත් වෙනවා. මේ වගේ මේක ඇතුලේ මනෝමය වශයෙන් වැඩ කොටසක් යනවා. ඒතකොට යෝගාවචරයට තමයි ඇතුලින් යන එකක්ද මේක. එතෙන් පිටින් කවුරු රැවිලා මාව හොල්බන් කරනවා. එහෙම නැත්නම් මේ කලින් හදපු එකක්ද මේ යන්නේ? මේ මොකද වෙලා තියෙන්නේ? අර මේ දරුවොත් හදන්නේ මට ඕනද කියන තාලට කියාගෙන ඉන්න අමරට දාතලට කටේ තියෙන නරිවන්දන් රෙද්ද පල්ලෙම් බහිනවෝ කියලා උඹට මේ දරුවෝ උඹට ඕනේ තාලට තියා උඹටවත් බලපම් පුළුවන්ද කියලා බලන්න හුස්ම ටික ගන්න ඉඳව ගාලා හුස්මක් ගන්නවා ආයෙ තැම්පත් වෙනවා ආයෙ ගන්න ආයෙ තැම්පත් වෙනවා මේ විදිහට හයියෙන් යනවා ආයෙ ඔන්න බොලේ වැඩේ මේ මනෝමය අත්වැටලාබයට යන්න කොච්චර සීලයක් ඕන වෙයි කියලා හිතනවා. කොච්චර සද්ධාාවක් ඕන වෙයි කියලා හිතනවා. කොච්චර සතියක් ඕන වෙයි කියලා හිතනවා. කොච්චර ක්ලෑෂ් වෙලා යන්න ඕන කියලා හිතනවා. ඊගිය දවසේ හම්බෙන ලාභේ තමයි Tamanට තියෙන යම් ආතතියක්, යම් අසහනයක්, යම් දරතියක් පටලායක් ඒක දැන් මනෝමය අත්පටලාභේ විතරයි සීමා වෙලා තියෙන්නේ. gedara dora ප්‍රශ්න එන්නේ නැහැ. ගමේ උටේ ප්‍රශ්න එන්නේ නැහැ. කයට අදාළ ප්‍රශ්නත් නැහැ. දැන් මේ පේන මනෝමය අත්පටිලාභයක ඒක සබ්බංග පච්චංග සමංගි මුළු ඇඟේම කොටස් ටික තියෙනවා හරියට ෆොටෝ එක නෙගටිව් එක වාගේ නැත්තම් අවුවේ හිටගත්තාම හේව නැල්ල දැක්කා වාගේ එහෙම නැත්තම් තමන් වතුරකට එබිලා බලනකොට වතුර පේන ඡායාව වගේ ඔක්කොම තියෙනවා හැබැයි තමන් දන්නවා මේ පේන්නේ ඡායාවක් කියලා මේකට කියනවා පිළිබිඹුව කියලා මෙන්න මේ පිළිඹිඹුවක් බවට මේ කය තැම්පත් වීම සමහර ඇත්තෝ කියනවා භාවනා කරනකොට මගේ ඇඟට පණුව ගහලා කුණු වෙලා මම වැක්කෙන්න යනවා දැක්කා. ඒ නැත්නම් මේක අහස් කුරක් වගේ පුපුරලා යනවා දැක්කා. මේක කුඩු කුඩු කුඩු වෙලා මේ හැඩයක් යන්න බැරුව වැක්කෙලා යනවා දැක්කා. මේ নানা ආකාර විදිහට අපි මේ මේක හීන දකින්න වගේ සංඥා වශයෙන් දකිනවා. අන්නික දකින වෙලාවේදී මේකට බය නොවි නොබියව ඉදිරියට යන්න තමයි බුදුහාමුදුර පාරමිතා පිරුවේ. බුදුන ජානස කියන්නේ බය වෙන්න එපා මාව අදාහගන්න ධර්මයේ අදාහ ගන්න සංඝයා අදාහ ගන්න දැන් ඕලාරික අත්පටිලාභය මනෝමය අත්පටිලාභයකින් ප්‍රතිස්ථාපනය වෙන්න හදනවා මේකට තියෙන ප්‍රධානම බාධාව තමයි කල්පනා කරන එක. මඤ්ඤණා කරන මේ මොකද උනේ කියලා හිතපු ගමන් ආයෙත් අර හිතපු තැනට වැටෙනවා. ඒ නිසා කල්පනා කරන්න මේකට අනුග්‍රහ කරනවා කියන එක එහෙම නැත්නම් ඔබම යම් පුතා ඉස්සරහට යම් හා අභිමානිවත්ත අභික්‍රම නවත්තන්න එපා යම් කියලා කියන තමයි බුදුරජාණන් වහන්සේ මේ බණ කියන්නේ. නමුත් අපේ තර්ක ඥාන අපේ සාමාන්‍ය බුද්ධි අපි දැන් අපි පොත්වල ඉගෙන ගත්ත දේවල් වලින් කියන ඕහොම ගියාට කොහේයි දන්නේ නැහනේ දැන් දවස් 10 ඉවරලා ගෙදර යනකොට මනෝමයත්ත පැටලාවත් එක ගිහිල්ලා බෑනේ ඕලාරිකකම ඇරයි යන්න එපා ගෙදර දැන් මේක නැති වුණොත් කියලා ඇස් දෙක අරලා පොඩ්ඩක් අත ගාලා බලනවා සෙට් එකම තියනවාද කියලා බඩු සෙට් එක ඉතින් පිච්චාන් පස්සේ ආ එතකොට ඔන්න හුස්මක් යනවා හරි සෝක් හරි දැන් භාවනා හරි හැබැයි සතිය කැඩිලා වර්තමානයේ හිත නැහැ මේ වගේ ලක්ෂ කෝටි වාර කීයක් අපි බුදවරු කී දෙනෙක් දැක දැක කරන්න ඇද්ද? නැත්නම් හිතෙනවද මෙහෙම අපිට එක දණක විනාඩි 10ක් 15ක් වාඩි වෙලා ඉන්න පුළුවන් උනේ නිකන් මේ ආත්මේ තටමබේකෙන් විතරයි කියලා නෑ කොච්චරද කරලා තියෙනවා කරනකොට මේ පේන මනෝමය ස්වභාවය කෙලෙස් අඩුවීමක් වශයෙන් හෝ ප්‍රතිපදාවේදී වුණාක් වශයෙන් හෝ මම මේක අනුග්‍රහ කරන්න කියලා හෝ මේක තමයි මම වෙන්න ඕන දේ කියලා අපි දන්නේ නැතුව අපි ඒ වෙලාවේ මේ කයට තියෙන ආසාව නිසා ජීවිතේට තියෙන ආසාව නිසා එක්කෝ පිරිත් නූල් ගැට ගන්නවා. නැත්නම් ඇප නූල් දානවා ගෙදර ගිහිල්ලා අලි කෙලියක් උනේ බලාහන ඉඳද්දිම කය ජීව වෙලා පණුව ගහලා ඕජාවක් කියලා මැරිලා ගියා විශාල නපුරු හීනයක් දැක්කා වගේ. ඉතින් ගිහිල්ලා වෙන හාමුදුර කෙනෙක් ගන්න අවසරයි ස්වාමීන් වහන්සේ මෙහෙමයි භාවනා කරන්න මොන අම්බෝ භාවනා කරන්න එපා. ඕක වුණොත් මම දැකලා තියෙනවා. අල්ලපු ගෙදර කරනත් පිස්සු වැදෙනවා. ඔය කොච්චර කෙනෙක් නිසා භාවනා කරන්න එපයි කියලා ඉතින් ඔන්න කවුරුල් ලණුවක් දෙනවා. ඉතින් පිස්සු තමයි ඉතින් උතෙන් යනකොටම කොහොමද පිස්සු තමයි. දැන් ආහන්නේ තව පිස්සෙක් ගෙන්නා. අහන්න දෙයක් නැහැ. අපි යනවනම් අහන්න සාරිපුත්‍ර සාංශිකාට. අපි යනවනම් බුදුරජාණන්සේ ගන්න අහන්න. බුදුරජාණන්සේ කියාවි මේ එක සැරේ ගෙවෙන්නේ නෑ ඕක. ඔබට වරින් වර මේක බොඳ වෙනවා පෙරේ. මේක නිකන් විනිවිද යනවා පෙනේ. දුමක් වගේ පෙනේ. මේක කුඩු කුඩු වෙනවා පෙනේ. පණුව ගහනවා පෙනේ. ඉතින් ওই ආපහු එනකොට බඩු සෙට් එක තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. ඒකට ඒ වෙලාවේ බුදුම බයක් එනවා. අම්මෝ දැන් යනකොට ගෙදර ගෙනිය ගන්න හම්බුනේ නැත්නම් කියලා බොහොම කලාතුරකින් තමයි මේ ශරීරේ ජීවත් වෙද්දී මම කැප කරලා මේ සංඥාමය මනෝමය අත්පටිලාභයකට දාගන්න පුළුවන්. එනේ මනෝමය අත්පටිලාභේ හරියේදී අපි ගත්ත අරමුණත් එක්ක තමයි වැඩේ යන්නේ. අපි ආනාපානෙ ගත්තා නම් ඒකත් එක්ක. එහෙනම් සක්මන් කරනවා නම් සක්මන් අරමුණත් එක්ක. එහෙම නැත්නම් පිම්බීම ඇකිලිම ගත්තා නම් ඒක එකට අපි එල්ලෙන තියෙන වැල වාගේ ආලම්බණය කියලා කියනවා ආරම්මණය කියලා කියනවා නිමිත්ත කියනවා. ඒ නිසා ඒක පුරාවට නිමිත්ත තියෙනවා. හැබැයි පළවෙනි ධ්‍යානයේදී ඉඳලා හතරවෙනි ධ්‍යානෙ දක්වා කියලා අපි මේක සමත භාවනාවෙන් ගත්තොත් පඩින් දර්ශනය පළවෙනි කිදුවේ ගොරෝසුවට පේනවා. දෙක තුන හතර යනකොට ඒක නොදැනී යන මට්ටමට යනවා. ඒ වගේ මේ ඉදිරියෙන් තියාගත්ත, අඩේට තියාගත්ත, දඩමීමට ගත්ත මේ කය නියෝජනය කරන වායෝ පොට්ටබ්බ ධාතුව මේ ගෙවෙනකොට ඒ ගෙවීමට අනුග්‍රහ කිරීමට කියනවා කයානුපස්සනා වයානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිසග්ගානුපස්සනා කියන්නේ ක්ෂය වීමම අනුග්‍රහ කරනවා වැය වීමටම අනුග්‍රහ කරනවා. නිරෝධයටම අනුග්‍රහ කරන. ඒ ඔක්කොම වැටෙන්නේ අනත්තානුපස්සනාව. අටතරද විපස්සනාවල අනත්තානුපස්සනාවට මේ ගෙවෙන එක තමයි වැඩි. අපි මෙතෙක් කල් කිරුවේ සංස්කරණය, සකස් කිරීම, එකතු කිරීම, ඒවා සංස්කාර වලට වැඩනවා. මේ විසංඛාරගත හිත 100%ක් නැති වෙන්නේ. පැන්සලෙන් ලියලා ඉදේශකේ මැකුවට පස්සේ අර ඒකේ තියෙන මිනිරන් ටික මැකිලා ගියාට පොඩ්ඩක් කාඩ් දෙහිටිනවනේ. තද වෙච්ච කොටස් ඒ වගේ පොඩ්ඩක් හිටිනවා. එතකොට හැබැයි දැනගන්න පුළුවන් සම්පූර්ණ ලිඛිත දෙ නෑ. නමුත් ඒකේ අර පොඩි තදබදයක් හිට වෙලා තියෙනවා. ආන්නේ වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නකොට ඕලාරික දේ නැති වුණාට මනෝමය වශයෙන් ඒ වෙලාවේ තියෙන. ඊට පස්සේ අත් දෙක අරලා ආයෙ ගියාට පස්සේ ආයෙ අපි ඕලාරික කායට තමයි එන්නේ. ඊට පස්සේ භාවනා මධ්‍යස්ථානයෙන් පිට ගියාට පස්සේ ආයෙත් කාමයට කාම සංඥාවට වැටෙනවා. ඉතින් අපිට දැන් පේනවා අපිට ඕනනම් කාමේ ඉන්න පුළුවන්. නැත්නම් භාවනා කරන්න කියලා කාම සංඥාවෙ ඉන්න පුළුවන් නීවරණවල ඒ වෙනුවට නැත්නම් රූපෙක ඉන්න පුළුවන් දැන් අපිට ආත්මේ මේ ජීවිතේදිම පැවැත්විය හැකි චර්යා තුනක් හම්බ වෙනවා අපි කාමේ විතරක් කියනවා අපි දන්නේත් නෑ අපි ඉපදෙන්නේත් කාමේ මැරෙන්නේත් කාමේ කරවිල වැටිච්ච පණුව කරවිල කකා කකා ඉන්න උට තේරෙන්නේ නෑ චිත්තයි කියලා එහෙම තමයි අපේ අම්මලා තාත්තලා අත්තලා මුත්තලා දත්තලා පණත්තලා කරලා තියෙන්නේ ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මේ ජීවිතේ ජීවත් වෙද්දීම අපිට මේ කාමයේ වෙනුවට ඕලාරික අත්පත්ලාභයකට සමාදම් වෙන්න පුළුවන්. ඕලාරික අත්පත්ලාභයේ ඊගාපියවර තමයි මනෝමය අත්පත්ලාභය. මනෝමය සබ්බංග පච්ඡංග සමංගී අහීනින්ද්‍රියෝ තමයි හොඳට තේරෙනවට පටන් ගන්නකොට තිබුණ ලේසේ ඉතුරු වෙනවා. හැබැයි අර බොඳ වෙලා යන ගතියක්, සීමා මරියාදාවල් නැති වෙලා යන ගතියක් අර තැම්බෙන බත් ඇටයක් දිහා බලනකොට කැඳ වෙනකොට ඉස්සලා තිබුණාර බත් ඇටේ හැඩේ එන්නේ එන්නේ එන්නේ බොඳ වෙලා බොඳ වෙලා අන්තිමට ඒක දියාරුවක් බවටපත් වෙනවා බොරයක් බවටපත් වෙනවා අන්නේ වෙනකොට මේ කියන ඕලාරිකත්ත ප්‍රතිලාභේ මනෝමය අත්ත ප්‍රතිලාභයකට ප්‍රතිස්ථාපනය වෙනවා ඊට පස්සේ මේ යෝගාවචරයා ගෙවුනට කමන්නේ මේක භාවනා දියුණුවක් කෙලෙස් අඩුවීමක් මගේ පෞරුෂත්වයට ලොකු ලාභයක් කියලා දිගටම යන්න පටන් ගත්තොත් මේ රූපය සූක්ෂම රූපයකින් හෝ අරූපෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. එතන හුස්ම වැටෙන්නෙම නැහැ. එතකොට යාට පේන්න පටන් අර ගන්නවා දැන් තියෙන හරියක් සද්දත් ඇහෙනවා සමහරලාට කයේ යම් යම් අතර මෙතන වේදනා තියෙන වගේ පේනවා. හිතවිලි වගේ තියෙනවා. ඕනනම් ආනාපාන ගෙවිච්ච කෑලි කැඩිච්ච කෑලිත් තියෙනවා. මේ ඔක්කොම නිකන් සංඥා ටිකක් විතරයි. තියෙනවා කිව්වොත් තියෙනවා නැහැ කිව්වොත් නැහැ. බොඳ වෙලා බොඳ වෙලා බොඳ වෙලා ගිහිල්ලා. ආන්නේ මට්ටමට ගියාට පස්සේ අර මනෝමය අත්පටිලාභය ඒක සමාදන් වෙලා ඒක දියුණුවක් කියලා හිතාන ඉදිරියට ගියොත් අන්තිමට සංඥාමය අත්පටිලාභයකින් සම්පූර්ණ ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ සංඥාමය අත්පටිලාභයට ගියාට පස්සේ ආට තේරෙනවා එන තාක් ඔක්කොම හුදු මනෝවිකාර විතරයි. නැති වෙන තාක් සියල්ලම හුදු මනෝවිකාර විතරයි. මේක ඕනේ නම් යථාර්ථය කියලා ගන්න පුළුවන් ඕනනම් සංකල්පයක් කියලා ගන්න පුළුවන්. හරියට හීනෙක ඉන්නකොට Taman දැන් හීනයක් දකින්නවා කියලා හිතන්න. හීනෙකට අවදි වුණයි කියලා. ඒක තමයි දන දැ හීනෙක ඉන්නේ. ඒතර කය විවේක වෙලා තියෙන්නේ. මේ පේන දේවල් හුදු හීනයක්. හුදු මායාවක්. හුදු ලීලාවක්. හුදු මිරිගුවක්. ඒක උච්චරම ලැබුණා කියලා සතුට වෙන්නත් ඒවා නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්න බෑ මේ හීනයක් නේ තියෙන්නේ කියලා ඒ සංඥාවට නැත්නම් සංඥාමය ආත්මයට ඒක අරූපී ගියාට පස්සේ පේනවා මෙතෙක් කල තිබුණ මේ අතගාලා බලලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය වෙනුවට දැන් ප්‍රත්‍යක්ෂණය ඕනනම් කරන්න පුළුවන් ඕනනම් බෑ නැත්නම් සංඥා බවටපත් වෙන්න පටන් ගන්නවා මෙතෙන්ට යනකොට මේ යෝගාවචරයට හිතෙන වෙන මුළු ලෝකෙම හුදු සංඥාවක් විතරද සංකල්පයක් විතරද එහෙම නැත්නම් ඇත්තටම මේකේ හර පද්ධතියක් එහෙම නැත්නම් ওই කියන හරි වැරදි දෙක කියන සාධාරණ සාධාරණ දෙක ජය පරාජය දෙක යසස අයස කියන දෙක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක නම් තියෙනවා සංකල්පෙක තියෙන්න බෑ සංකල්ප වලට ජය පරාජය දෙක නෑ මොකද සංකල්ප කියන්නේ මනෝමය දෙයක් මනසින් හදාගත්ත දෙයක් ඒකට මනෝමය කය එහෙම නැත්නම් මනෝමය කියන මෙතන බුදුන්සේ පාවිච්චි කරන්නේ සංඥා මේ සංඥාමය කයක් කියලා. සංඥා අත්පටිලාභයක් ලැබුණාට පස්සේ ඕනේ නම් මනුස්ස ලෝකේ ඉඳගෙන ඕන දිවි ලෝකේදී මෙහෙම තමයි වෙනව ඇත්තේ. ඒකේ නා සයම් පබා පීටි බක්කා අන්තලික චරා. තමන්ගෙම තමන් ප්‍රභාවක් එළියට එන්න පටන් ගන්නවා. ප්‍රීතියමයි ආවහාර කරගෙන ඉන්නේ අවකාශය හැසිරෙන්න පුළුවන්. සංඥා ඕන එකට පුළුවන් ඒක. ඕනේ සංඥාවක් බොහොම සෑහළුයි. ඒකට මෙතන ඉඳලා අම්මා ගැන හිතන්න පුළුවන් ගෙදර ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දුරන් ගමන් ඒක තරම් අසරීරං ගුහතයන්. ඒතර පේනවා ඒකට යන්න පුළුවන්. හැබැයි මේක ඇත්තද? එහෙම නැත්නම් මේ මනෝසින් කරන දෙයක්ද කියලා. ඒ උතන් තමයි ওই මායා ලෝකේ, එහෙම නැත්නම් গুপ্ত ලෝකේ, එහෙම නැත්නම් මේ ගූඪ ලෝකේ දෙයියෝ ඔක්කොමලා උතන තමයි තියෙන්නේ නැත්ති නෑ. හැබැයි සංඥාවක් විතරයි. ඉතින් මේ සංඥාවට නමක් දීපු ගමන් කතන්දරයක් ගෙතෙනවා. කිසියම් නමක් දෙන්න උඩ ගොජේට එන්න අරින්න. දිගින් දිගට දිගින් දිගට ඒ එන දේවල මොනම හරපද්ධතියක්වත් නැති එක තමයි ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ කියලා බුදුරන්සේ සඳහන් කරන්නේ. මේ පේන සංඥාවල හරපද්ධතියක් නැහැ නේක ශූන්‍යයිනේ තුච්ඡයිනේ රිත්තයිනේ අනත්තතෝ පරතෝ මේක මගේ නෙවෙයි. මේ මොකද්දෝ හොල්මනක් නටනවා. මෙන්න මේක දිහා බලලා මේක මට ආණ්ඩුමට්ටු කරන්නත් බෑ කෙරුවයි කියලා ඉතින් වැඩකුත් නැහැ. මේක මට මං කියන විදිහට ඉන්නේ මේක සංඥා ලෝකයක් කියලා ඒ ඒ තේරුම් ගත්තා නම් ඒ කෙනා ඒ තේරුම් ගන්න වෙලාවේදී නිවන කියන එක අර ආභෝග කරපු කයටත් වැඩිය බොහෝ උතුම් මට්ටමින් ආબોධ කරනවා. මේ ලෝකේ විශාල බර ලොකු හරයක් ඇති දෙයක් කියලා හිතුවොත් විශාල බර හර ඇති දුකක් එනවා. මේ ලෝකේ ගණ්ඩම දෙයක් නැහැ, හරයක් නැහැ. මේව නිකන් බොරුවට රණ්ඩු කරන දෙයක් ඇත්තේ නැහැ කියලා අතාරිනවනේ. දුක ඒ තරම සිුම් වෙලා යනවා. ඉතින් හුඟක් වෙලාවට අපි ඒක යථාර්ථයක් කරගන්න හදන යථාර්ථයක් කරපු ගමන් දුක යථාර්ථයක් වෙනවා. අපි මේක හුදු මායාවක්, හුදු සංඥාවක්, හුදු මිරිඟුවක්. ඒ මිරිඟුවේ පේන මොනදෝ ඡායාව වගේක්. ඉතින් ඡායාවට නම දුන්නොත් ඒක ඇත්ත වෙනවා. අපිට මතක නැහැ මේ රිට්ටිටේකදී ඉස්සලගෙදි කියලා ඉතින් නිතරම ඇහෙනවලු රතන සූත්‍රය දේශනා කරනවා කර්ණිමිත්‍ර සූත්‍රය දේශනා කරනවා වගේ කනට ඇහෙනවයි කිය. ඉතින් ඒකට මේ මිනිස්සයා මුස්ලිම් කෙනෙක් නම් එයාට ඒ අල්ලාහු අක්බර් කියන ඇහි. මොකද එයා රතන සූත්‍රය දන්නේ එයාට ඇහෙන්න පටන් ගත්තොත් එයා කියාවි මෙන්න මෙහෙම මට යාතිකා කරන්න ඇහුණා කියයි බ්‍රහ්මයා කතා කරන්න ඇහුණා කියයි දේව භාෂාව කතා කරයි කියයි බෞද්ධයට එනකොට බෞද්ධ හොල්මන් කතෝලිකයනේ කතෝලික හොල්මන් මුස්ලිම් මන්ත්‍රණයේ මුස්ලිම් හොල්මා. මේක මාරු දිගට යනවා මේ ෂෝ කතාව මේක දිගේ. ඒ නිසා මේක සංඥාවක් විතරයි කියලා තේරුම් ගත්තා නම් ඒ කිනාට තේරෙන්න පටන් ගන්නවා මේ සංඥාව මේක බාහිරේ තියෙන එකක්. මේකට අර්ථකථන දෙන්න අපි බැඳිලා නැහැ. හැබැයි මට තියෙන මොකද්දෝ ගායක්. මොකද්දෝ කුචු කවන ගතිය මේකත් එක පොඩ්ඩක් අත ගාලා බලන්න. මේකට නමක් දෙන්න. මේක ඇයි එන්නේ කියලා හිතන්න. කියපු ගමන් ඒක යථාර්ථයක් බවටපත් වෙනවා. මේක උදු සංඥා විතරයි එන්නේ යණ්ඩයි යන්නේ එණ්ඩයි කියලා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් තේනවා මේ ජීවිතේ ඉඳද්දිම අර gedara dura අතහැරියා වාගේ. කය කයට දාලා කය ඊට පස්සේ මනෝමය පැත්තෙන් අතහැරියා වාගේ සංඥා අතහැරියා වගේ මේක හොඳට ඕම අඩු කරලා පෙන්වන බුදුජානනාංශේ. මෙතන ඉන්න කවුරක්වත් අත්දකපු නැති කෙනෙකුත් නැහැ. නමුත් මේක හුද්දටෝම කෙලෙස් වලින් සමගත්ත වැඩක්. මේකත් එක්ක ආයෙ ගිවිසුම් ගහන්න යන්න එපා. මේකට එහෙම බලාන හිඳ ගියොත් මේ පරියන්කේ තමයි ගොඩක් වෙලාවට මේක සිද්ධ වෙන්නේ. සමහර විටක වැටහෙවි. සක්මන් කරනකොටත් මේ සක්මන අනායාසයෙන් සිද්ධ වෙනවා. මම මේ ඇවිදින්නේ තැනකට යන ගමනක් නෙවෙයිනේ. එහෙ යනවා මෙහෙ යනවා. ඉතින් මේ කටයුත්තේදී පේන්න පටන් අර ගන්නවා වයින් කරපු බොනික් එක් වාගේ කලින් ප්‍රෝග්‍රෑම් කරපු රෝබෝ කෙනෙක් වාගේ ඔහි ඇවිද ඇවිද ඉන්නවා. ඒ ඒ සංකල්පෙ එහෙම දාන්න පුළුවන් දත්ම දින වෙලාවේ මට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ සංකල්පෙ එහෙම දාලා බලන්න පුළුවන් බත් කන වෙලාවේ මට මොකද වෙන්නේ. ඒ සංකල්පෙ එහෙම දාලා බලන්න පුළුවන් මම මුත්‍රා කරනකොට මොකද වෙන්නේ. අසුචි පහ කරනකොට මොකද වෙන්නේ. අත නමනකොට අත දිග ගන්න මොකද වෙන්නේ. මේක මොකද්ද හොල්මනක් වැඩ. මමද නැද්ද ඉතින් ඒක දිව්‍යඥාන්ති ඉන්නවා පරමාර්ථ ලෝකයක් මේක සාස්ත්‍ව ලෝකයක් කිව්වොත් ඔය ඒවා තියෙනවා තමයි. තාගකට කියදැයි මේ හොල්මන තමයි යන්නේ දිගටම. ඒක මේ කලින් ලැහැත්ති කරපු දෙයක්. ඔය යන්න පටන් ගන්න ඉතින් මේ වගේ තියෙන දේක මේ අල්ලපු gedarat එක්ක මොන රණ්ඩුවක්ද මේකේ? වෙරළුගෙඩිය අටකටකට කඩාගෙන එයිනුත් එකක් දෙකුරුන්ටත් තියාගෙන හත් කුළු බව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙන්නේ වටට ඇයි අද එනකොට ආගෙන මේ ලෝකෙ දිහා මේ විදියට ඕලාරික අත්පටිලාභයේ සංඥා මනෝමය අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපනය කරලා මනෝමය අත්පටිලාභයේ සංඥාමය අත්පටිලාභයේ ප්‍රතිස්ථාපනය කරා නම් පේනවා ප්‍රොජෙක්ටර් එක තියෙන එකක් පිටියට වැදුනට පස්සේ ඒකේ ගෑනු පිරිමේ පේනවා පිටියකට වැදුනේ නැත්තම් පේන්නේ නැහැ තිරයකට වැදුනේ නැත්තම් අවකාශයට ගියාට යන්නේ නැහැ වැදුනට පස්සේ අපිට තිරේ පේන්නේ නැහැ. ඊට පස්සේ ගෑනු පිරිමි පේනවා. ඊට පස්සේ ඒකේ සෝකාන්ත දුක්ඛාන්ත ගොඩක් එනවා. නමුත් පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් මේ ආලෝක ධාරාවක් ඇවිල්ලා පිටිය වැදුනට පස්සේ සිද්ධ වෙන දෙයක් මිස ඉතින් අපි චිත්‍රපටි බලලා අඬනවනේ. අපි කන ගැට වෙනවා සතුටු වෙනවා නැගිටතර පස්සේ පේනවා හොඳ අධ්‍යක්ෂණයක් කියලා කියන්නේ අමු තකතිරුවේ කියන එකනේ. ඒ නළුව හොඳ සාධාරණ මොකද්ද තාත්වික රංගපෑමක් කරන තෝ ඒ තරම් මැට්ට බොල තෝ ඒ තරම් බූරි මේ මේ රූපයක් බලලා මේ අචාන් බ්‍රම් කියනවා ඒ මෙක්සිකෝ කියන රටේ චිත්‍රපටි ශාලාවේ තිරේ කොන්ක්‍රීට්ලු මොකද මේ ඒ ප්‍රොජෙක්ටර් එක වදිනකොට හරියට රත් වෙන නිසා රෙද්දකට ගහන්නේ මොකද රෙද්ද රුහුලන් වැදිලා සීතල වෙනවා තිරේකට ගැහුවොත් තිරේ රත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒකේ තිරේ කොන්ක්‍රීට්ලු. ඊට පස්සේ ඇහුවලු ඇයි කියලා. මේකේ ඉන්නේ මේ ගොපල්ලෝ. ඒගොල්ලෝ චිත්‍රපටි යන ගමන් Taman කැමති නළුවා පරදිනකොට පිස්තෝල අරන් වෙඩි තියනවලු අනික් නළුවට. උන්ට මතක නැතිලු පොඩ්ඩක්වත් මේ චිත්‍රපටියක් බලනකොට ටක් ගාලා ගත්තම අන්තිමට බලනකොට රෙද්දක් එම තිබ්බොත් එහෙම ඇයි හදන්න බෑනේ. ඉතින් ඒක කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ මොකද චිත්‍රපටි එන මිනිස්සු එන්නත් ඕන. උන්ටත් හද වෙනව නැට්ටට. කව්බොයිස්ලා. එම් පිස්තෝල අරගෙනමයි යන්නේ තිබ්බ ගමන් තියනවලු. ඉතින් අපිත් ඒකනේ වෙලා තියෙන මේ ගිය ආත්මේ ඉඳලා මේ ආත්මයට ඇවිල්ලා මේ නටන නාටකෙමේදී කී දෙනෙක් අල්ල බදාගෙන සිප වැළඳ ගන්නවද? කී දෙනෙක් එක තරහ වෙලා ඉන්නවද? මේකෙන් ගියාට පස්සේ මේක මොකද්ද වෙන්නේ? මේ නටපු නාටකෙම මොකක් හරි අපිට හම්බෙයි කියලා හිතනවද? හම්බෙයි ඉටි ගෙඩියක්. මේ ඉන්නකන් ඒ වුණාට නහර තද කරන ප්‍රෙෂර් එක නංගගෙන ඩයබටිස් හදාගෙන <laughs> නටන නැටිලි දිහා බලනකොට මේ බුදුහාමර බාගයට පිනා වෙලා කවුරුද හදෝ බලන්නේ නේ මුන්දලට කොච්චර කිව්වත් මේක සත්‍යයක් කරන මේකට රණ්ඩු කරන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරගෙන ඉන්නවා ඒක ඕලාරික අත්පැටලාවේ ඒක තියෙන ඊට පස්සේ මනෝමය අත්පැටලාවේ නෝක ටිකක් විහිළුවක් වෙනවා සංඥා මේකට ගියාට පස්සේ මේක අල්ලන්න දෙයක් නැහැ ඉතින් මේ සංඥාමේ අත්පටිලාභයට ගියාට පස්සේ වුණත් ඒකටත් ප්‍රේම කරන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන්සේ කියනවා. ඕලාරික අත්පටිලාභයට ප්‍රේම කරනවා වගේ අපි මේ කායයට අපි ආස කරනවා වගේ අපේ මනෝමය ලෝකයටත් අපි ප්‍රේම කරනවා. අපේ සංඥා ලෝකයටත් ප්‍රේම කරනවා. ඒ නිසා එතෙන්ට යනකොට කරන්න තියෙන්නේ මේ ඕලාරික අත්පටිලාභයේ ඉන්නා තාක්කල් අපිට ගෙවල් දොරවල් පිළිබඳව ආතතියක් අසහනයක් නැහැ. මොකද අපේ හිත තියෙන්නේ කයේනේ. ඊටසේ මනෝමය අත්පටලාපට යන තාක්කල් කයට තියෙන ප්‍රේමේ නැති වෙනවා. සංඥාමය අත්පටලාපට ගිය ගමන් රූපෙට තියෙන ප්‍රේමේ නැති වෙන නිසා එකක් නිසා අනික් එක ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන යනකොට ලොකු දියුණුවක් ලැබෙනවා. නමුත් මේ ඊටාම සියුම් ඥානෙටත් නැත්නම් මේ නේව සංඥා නා සංඥායතන ආකින්චඤ්ඤායතන කියන මේ සංඥා සම්බන්ධ ඊටාම සියුම් ඥානටත් ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි තේරුම් ගන්න පුළුවන් අර අලියැත්තුන්ට රත්තරම් මිනිමුතු වලට තියෙන ආසාව වගේ නෙවෙයි දැන් මේක මේ බොහොම සියුම් ආසාවක් මේ ආසාවත් මේ එකින් එක ආත්මේ ප්‍රතිස්ථාපනය කරන ගියත් මේකේ තියෙනවා ඒක නිසා ඒ තියෙන සංඥාමේ අත්පත්ලාභයටත් මේක හිතලුවක් විතරයි මේක මනෝමය දෙයක් විතරයි කියන එක යොදා ගන්නවයි කියන එක මත නිවන් දකින්න නැද්ද කියන එක තීන්දුව වෙනවයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ නිසා අඩු කරලා අඩු කරලා අඩු කරලා හුන්නට ඕම අඩු කරගත්තට පස්සේ ඒ යම් ප්‍රමාණයක ප්‍රඥාගෝචර පහසුවක් හම්බ වෙනවා. දැන් මේක අතාරින්න තියෙන සංඥාවක් විතරනේ දැන්. ඕලාරික දෙයක් නෙවෙයිනේ. ඒ නිසා කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ සඳහා මම මේ උත්සාහ කරේ ආත්මයම ඕලාරික අත්පත්ලාභේ, මනෝමය අත්පත්ලාභේ, සංඥාමය අත්පත්ලාභේ කියන මේක බුදුරජාන්සේ පෙන්වන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩින්ට ඉන්න තැනට උඩින් ඒ වගේ කරඬු හතක් තියෙනවායි කියලා කියනවනේ. බැලුවාම අපි වඳින්නේ උඩම තියෙන කරඬුවටනේ. එදින්නත් යන්න දෙන්නේ නැහැ. දනදා වහන්සේ පෙරහැර වඩම්මනත් වෙනම උඩම තියෙන කරඬුව විතරනේ ඕක අයින් කරපස්සේ ඕක ඇතුලේ තව කරඬුවක් තියෙනවා. අර වගේම. ඒක අයින් කරලා තව එකක් තියෙනවා. ඔයගේ හතක් අයින් කරන්න ඕනේ ඊට පස්සේ තමයි දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා කියනවා. ඒ වගේ අපේ ජීවිතෙත් මේ වගේ කෝර හතක් ඇතුළේ තියෙනවා. අපි වටේට අපේ මේ නෑදෑයෝ නිශ්චල චංචල දීපල වලින් හැදිච්ච ආත්මයක් තියෙනවා. මේ අපි කියන මේ කීර්ති නාමේ. ඊට පස්සේ මේ කය පදනම් කරගෙන ආත්මයක් තියෙනවා. ඒක ඇතුලේ මනෝමය ආත්මයක් තියෙනවා. ඒක ඇතුලේ සංඥාමය ආත්මයක් තියෙනවා. ඉන්දෙන් දෙන් දෙන් මේ කෝෂ එක එක එක එක අයින් කරන අයින් කරන යනවා. ඒක හරියට කේල් ගහක් පතුරු ගහනවා වගේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. කේල් ගහේ පිටම පොත්ත හරි හයියයි. ඒක පේන්නේ නිකන් ගහක් වගේ. ඒක අයින් කරුවට පස්සේ ඊට වැඩිය සියුම් බොහොම සුපාරි පොත්තක් මතුන. ඒක අයින් කරුවට පස්සේ ඊට වැඩිය සුපාරි පොත්තක් මතුන. අත ගන්න අර ගන්න ගියාට පස්සේ ඇතුලේ මොකක්වත් නැහැ. ඇතුලේම හරපද්ධතියක් නැහැ. ඒ නිසා මේ සංඥාමය මට්ටමට ගියාට පස්සේ පේනවා මේක අසුචි කොච්චර මිරිගුවත් අසුචි ඇතුලේ මිනිවත් මුතුවත් මොකක්වත් නැහැ. අසුචි විතරයි. ඒ නිසා මේ සංඥාවකට නේද මේ රණ්ඩුව කරන්න කියලා ඒක තේරුම් ගන්න කෙනාට අර ඕලාරික අත්පටිලාභය අතාරිනා වගේ නෙමෙයි සංඥාව අතාරින්නට ලීසි කියලා මේක විස්තර කරනකොට චිත්තහත් සාරිපුත්ත බොහෝම ලස්සන උපමාවක් දෙනවා ඒක හරි හිත්වාදිනවා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ කාම ලෝකේ ඉන්නා තාක්කල් එනතම මේ අඹදරුවෝ රත්තරම් මිනිමුතු ඇලියත් වෙනද කවම කවදාකවත් තෝලාරි කත්තපටලාබෙට යන්න බෑ. නිසා කාම ලෝකෙට තියෙන හැම ආසාවකින් අපිට ඕලාරි කත්තපටලාබෙට යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. නිසා කවදා හෝ ඕලාරි කත්තපටලාබෙට යන්න නම් මුළු කාම ලෝකෙම අතාරින්න වෙනවා. කාම සංඥාම අතාරින්න වෙනවා. ඒ නිසා හිතන්න එක චිත්තක්ෂණයක තමන්ගේ කයේ හිත පවත්වනවායි කියලා කියන්නේ අපි මුළු ලෝකෙම දන් දීමේ ආනිසංශයක් ලබනවා. ඒක චිත්තක්ෂණයක. ඊටසේ චිත්තක්ෂණ තුන හතරක් අපි කයේම හිත පවත්වනවායි කියලා කියන්නේ මේ ලෝකේ අපි මෙතෙක් දීපු දම් ප්‍රමාණ කරන්න බලවන්නේ. රාත්තල් ගාණෙන්, බුතල් ගාණෙන්, හාමුදුරු ගාණෙන්, සල්ලි ගාණෙන් එක චිත්තක්ෂණයක් බොහෝමත්ම ඇදහිල්ලෙන් යුක්තව බොහෝමත්ම සද්ධාවෙන් මම මේ ඉන්නේ මගේ ඉඳගෙන ඉන්න කයෙයි මම මේක හොඳටම දන්න මගේ සතුට වෙනවා නම් ඒ චිත්තක්ෂණය මම සම්පූර්ණ කාම ලෝකයක් කාම සංඥාවත් අතහැරලා මොකද කාම සංඥාව ඉන්නා තාක්කල් කවදාකවත් කයට හිත ගන්න බෑ කයේ හිත තියෙන තාක්කල් අපිට මනෝමය අත්පත්ලාභයක් හිතා ගන්න බෑ කය කැප කරලා නැත්නම් මේ කය හැම් හෙල්ලෙද්දි නලියද්දි රත් වෙද්දි වේදනා දෙද්දි සද්ද ඇහෙද්දි ඔක්කොම තියේදී ඒ ඔක්කොම කැප කරලා අර ගත්ත අරමුණම නඩත්තු කරගෙන යනකොට විතරක් කය කැප කිරීමෙන් අපිට පුළුවන් මනෝමය අත්පත්ලාභයට යන්න. එතකොට අපි වේදනා තියනවා තමයි. කමන්නේ අපි ඒ තානපානේ බලනවා. සද්ද තියනවා තමයි. නැති වෙනකන් ඉන්නේ නැහැ. ඒ තියේදිත් බලනවා ආස්වාස්වාසය. හිතවිලි එනවා තමයි ප්‍රශ්නයක් නැහැ. ඒ අස්සෙන් බලනවා ආනපන බල බල බල බල ඉන්නකොට මේ උපක්‍රමය දන්න කෙනාට විතරයි ඒ ආරබර කරබල කංකරච්චල් ASCII තියෙද්දි ආනපන වෙන්කොට හඳුනා ගන්න පුළුවන් නම් පරිච්ඡේද කළා දැන ගන්න පුළුවන් ඒක වෙන්නේ ගෙවෙන එක තමයි මෙන්න මේ ගෙවීමට ගෙවන් කිරීමට ක්ෂය කිරීමට වැය කිරීමේ නිරෝධය කිරීමට කැමැති නැති තාක්කල් අපිට කවදා සංඥාමය අත්පත්ලාවයට යන්න බෑ ඒ ගෙවීම අගය කරන්න ඕන ගෙවීම සමාදන් වෙන්න ඕනේ. මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගන්න ඕනේ. කෙලෙස් අඩුවීමක් කියලා යන කිනාට සංඥාමය මනෝමය අත්පත්ලාභේ වෙනුවට යට තියෙන කෝසේව කියන සංඥාමය අත්පත්ලාභයට යන්න පුළුවන්. එතකොට චිත්තහත් සාරිපුත්තු ස්වාමීන් බුදුරජාණන්සේ සඳහන් කරනවා සංසාපි යම්තාක් මොන චිත්තක්ෂණයක හෝ කාමේ හෝ කාම සංඥාව ඉන්න තාක්කල් අපිට කවදාකවත් මේ තුන දකින්න බෑ. කොයි වෙලාවක හෝ ඕලාරික අත්පත්ලාභේ ඉන්නවනම් අපිට කාම සංඥාව දකින්න බෑ කාමයේ දකින්න බෑ මනෝමය අත්පත්ලාභේ දකින්න බෑ සංඥාමය අත්පත්ලාභේ දකින්න බෑ ඒක සම්පූර්ණ දෙකෙන් වෙන් වෙලා තියෙනවා යම් වෙලාවක මනෝමය අත්පත්ලාභයට ගියා නම් ඒ වෙලාවේ ඕලාරික අත්පත්ලාභේ බැලීම නිසාම මනෝමය අත්පත්ලාභේ කැඩලා යනවා එතන එක සංඥාමය අත්පත්ලාභේ අත්විඳින්න බෑ ඊට පස්සේ සංඥාමය අත්පත්ලාභේ බුද්ධ විඳින වෙලාවක ඕලාරික අත්පත්ලාභේ අපි රස විඳින්න බෑ අතගාලා බලන්න බෑ මනෝමය අත්පත්ලාභේ බලන්න බෑ සංඥාමය අත්පත්ලාභේට අපි සමාදම් වෙන්න ඕනේ. ඒක අපි ලොකු ලාභයක් කියලා ඒකේ පිරිච්ච ගතියක් ඇති කර ගන්නවා. එතකොට බුදුරජාණන්සේ උපමාවක් දෙනවා. ඒක එහෙම තමයි චිත්ත. ගාවිම්මා කීරං කීරම්මා දදි දද්දිම්මා සප්පි සප්පිම්මා සප්පි නවනීතං නවතීන සප්පි මණ්ඩෝ. හරකගෙන් තමයි කිරි හම්බෙන්නේ. ඒ කිරි වලට හරක කියන්නේ හරක නෙවෙයි එළදෙන කියන්නේ නැහැ. කිරි වලට කිරි කියනවා. කිරි මිදුනට පස්සේ කිරි කියන්නේ දී කිරි කියලා කියන්නේ. ඒකෙන් අපි වෙඬරු හැදුවට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ දී කිරි කියන්නේත් නැහැ. වෙඬරු වලින් වෙඬරු මණ්ඩේ සප්ප මණ්ඩේ හැදුවට පස්සේ ඒකට වෙඬරු කියන්නේත් නැහැ. මේ එකම තමයි. ඒක මෙහෙම පරිණාමයටපත් වෙනවා. පරිණාමයටපත් වෙච්චාම ඒකට වෙන නමක් දාන්න. එnde ende ende ප්‍රනීත වෙනවා. එළදෙන කියලා කියන්නේ මෝඩි. ගිතිල් කියලා කියන්නේ ඥානය වර්ධනය කරන දෙයක්. මෝඩිගෙන් තමයි හම්බ වෙන්නේ. මේ ඉන්දියානු අගමැතිත් මෝඩි. එනිසා මම මේ මෝඩි කියලා කිව්වට මේ උපාත කම්බලට බැන්නයි කියලා ගණන් ගන්න එපා. එළදෙන කියනකොට නම් ඉතින් උපාත කම්බල ටිකක් බැලෙනවා මේ පැත්ත ටිකක්. මේ එළදෙනකින් තමයි කිරියෙන්නේ. කිරි වලින් තමයි දී කිරියෙන්නේ. ඒකෙන් තමයි වෙඬරු වෙඬරු සප්පමණ්ඩේනේ ඒක ප්‍රඥාව දෙනවා. එන්නේ හැබැයි තනකොලෙන්. මේ එකට එකට දෙන්න නම අනිත් එකට ගැලපෙන්නේ නැහැ. එනිසා අපිට පුළුවන් මේ ජීවිතය ඇතුළේ කෝස එක එක ගලවලා ගලවලා අර සියුම් තැන්ට එනවා ආය ගොරෝසු වෙනවා ආය සියුම් තැන්ට එනවා මේක තමයි යෝනිසමංචකාරය කියන්නේ මේක තමයි අපි කියන විප්ලවීය චින්තනය. එහෙම නැත්නම් රැඩිකල් වාදී චින්තනය. අපි මේ අපි හඟන චරිතෙටම සීමා වෙලා ඉන්නවද? එතකොට ඕන ඕන එකක් උඹලා කරගන්නලා කියලා තමයි යනවා ඊගාවත්ත පටලාබේට. ඉතින් ඊගාවත්ත පටලාබේ කියලා ඕන එනකොට ආයෙ එනවා. මේ එකින් එකට එකින් එකට වෙන් වෙලා තියෙන මේ දේ අත්විඳේ නැත්නම් අපි ඉන්නේ කාමේසා කාම සංඥා පමණක් නම් බුදුජානහන්සේ නිකන් නෑහෙන්න වගේ කියනවා තිරිසං කිය. ඒ ජීවිතේ තිරිසං කියලා. පපංචාබි රතෝ මගෝ නිතරම දරුව ගැන කල්පනා කරන වස්තුව ගැන කල්පනා කරන බූදල් ගැන කල්පනා කරන ප්‍රපංච කර කර ඉන්න එක නා මගෝ මුර්ගයෙක් වගේ කිය. අපේ ලොකු සාහිත්‍ය කියනවා මගෝ කියන්නේ මුර්ගයාටම නෙවෙයි මෝඩයාට කියලා කියනවා. මං මගෝ කියන්නේ මුර්ගයා. ඒ නිසා මෙවැනි ධර්මයක් තියේදි තාමත් මේ අනික් මිනිස්සු වගේ මේ අසුචි මත ගගා කාමෙම අත ගගා කාම සංඥායම වටගෙන කාම සංඥායම ගත කරනවා නම් ඉතින් ඒකයි තිරසනෙක්ගෙත් වෙනසක් නැහැ. නමුත් අපිට අර ආත්ම සංඥා දුරු කරගන්න බැරි නිසා සම්පූර්ණ ආත්මය නැහැ කියන්න එපා. ඕලාරිකත්ව ප්‍රතිලාභේ බාර ගන්න. වෙන පුළුවන් තරම් කයට සීමා කරන්න. ඒකේ ඉන්නකොට ඉන්නකොට ඒ කය ඇතුලේ සිදු වෙනානේ මොනවා හරි ඒ වෙලාවට මතුවෙන ධාතු කොටාසේ. ඒක දිගේ යන්න. දිගට යනකොට ඒක ගෙවීම තමයි සිද්ධ වෙන්නේ. ඒකට ඒ ඒ අනුග්‍රහය වෙච්ච ගමන් ධාතුන්ගේ ක්‍රියාවලිය වශයෙන් මේක බලනවා නම් බලන්නේ නැතුව ඉතින් අපි මේක දෙයියෝ කියලා හිතාගෙන මේක හූනියමක් කියලා හිතාගෙන කවුරු හරි කරපු දෙයක් කියලා හිතාන යන්න පටන් අරගත්තොත් ඒක දියුණුවට යන්නේ නැහැ. ඒකට ප්‍රපංච කිරීමක් වෙනවා නැත්නම් කතන්දර ගෙතිලක් වෙනවා. ඒක තමයි භාවනා ලෝකේ ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ. නමුත් ඇතුළට ගියොත් එයාට තේරෙන පටන් ගන්නවා දැන් සංඥා මනෝමය අත්පටලාපට යනකොට අපි ඉඳුරංගෙන් ඈත් වෙනවා. අපි ඒකට ජීවත් වෙන්නේ අනිද්‍රේ ප්‍රතිබද්ධව. අපි ජීවත් වෙන්නේ ඕලා මේ ආමිෂේ නෙවෙයි. අපිට නිර්ආමිෂ සුඛය කියන එක තේරෙනවා. ඊට පස්සේ ඒ රූපෙත් නිර්ආමිෂ රූපෙත් ඒකත් ගෙවන් කළ එක සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට බුදුරජාණන්සේ දේශනා කළා තියෙන අපි විඳින්නේ නිර්ආමිෂ සුඛයක් නෙවෙයි අවේදිත සුඛයක් කියලා. අවේදිත සුඛයක් කියලා තමයි ඒතෝ සංඥාමේ අත්පත්ලාවේට නෙවෙයි ඒක සඳහන් කරන්නේ. සංඥාමේ අත්පත්ලාවේ ලැබෙන ඥාණයත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා අයින් කරන්න ලේසි කියලා බුදුරජාණන්සේ ඔය ආනිච්ච සප්පයි සූත්‍රය සඳහන් කරනවා. එතෙන් ගියාට පස්සේ මේක මේ යථාර්ථයද දන්නෙත් නැහැ හිතලුවද්ද දන්නෙත් නැහැ කියනකොට ප්‍රඥාවන්තයෝ කියන්න බලන්න මේක මම නෙවෙයි. මේ ධර්මතාවයක්. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ගන්න පුළුවන්. නමුත් අපි උපයාසපයා ගන්න ලද අලියැත්තු උපයාසපයා ගන්න රත්තරම් මිනිමුතු උපයා ගන්න ලද වස්තු භෝගත් එක්ක ඒක කරන්න බෑ. මොකද ඒකත් එක්ක අපි බැඳිලා තියෙන්නේ. ඒ නිසා හොඳටම අඩු කරලා සංඥාමේ කොටසට ගියාට පස්සේ හිතාගන්න යම් කිසි කෙනෙකුට පුළුවන් උනායි කියලා මේ එන සංඥා මොහුදු හිතලුවක් විතරයි. හීනයක් විතරයි කියලා යාට ඊටවන් තේරෙවි මේ සංඥාමේ අත්පටලාභය ඇති කරන මනෝමේ අත්පටිලාභයත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන පැත්තෙන් බැලුවොත් අපිට ප්‍රශ්න වලින් එන මේ ප්‍රශ්න වල අපි කියන වද දෙන ගතිය එහෙම නැත්නම් ඒ කියන්නේ දුක් දෙන ගතිය. ඒකට තවත් වචනයක් තියෙනවා. පෙළන ගතිය නැතිලා යනවා. දාර කාම ලෝකේ ඉන්න එක්කනට හිතනවා කවුරු හරි පෙළෙන දෙයක් තියදී ඒකට අපි පෙළුන් නැත්තම් සවුත්තුයි කියලා. අපි වෙලා අඬන්න ඕනේ මූණ දික් කරගන්න ඕනේ ඔව් ඔව් කියන්න ඕනේ කියලා අපි හිතා ඉන්නවා මේ අහල පහල තියෙන දුක් වලට අපි තැවෙන එක තමයි අපේ නෑදෑකම කියලා. මෙතෙන් ඩාන වෙනවා ඒකට කියන්නේ තකතිරුකම කියලා. ඒකට කියන්නේ තෘෂ්ණාව කියලා. බින මොන හරි උනොත් විතරනේ බහඳන්නේ. අනික් ලෝකේ ඉන්න සත්තු නැහැනේ. අනික් ඉන්න සත්තු ඔක්කොම බින ආයුගී ආත්මේ. ඊගාට එන්න තියෙන ආත්මේ. ඒව ගැන නෑ මේ Tamange ටික විතරයි අල්ලගෙන නටන්නේ කියලා. එතකොට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් වෙලාවක සංඥාමය පිළිබඳව මට්ටමට ගිහිල්ලා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි නේතම් මම නේසෝ අමස්මෙ මේසෝ අත්තා. ඉතින් බුදුරජාණන්සේ බොහොම සූක්ෂමක එතෙන්ට යනකම් ওই මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන එක පාවිච්චි කරන්නත් එපයි කියලා. අසුදුසෙක් නෙවෙයි මේ මන්ත්‍රය ජප කරන්න. අතෙන්ට යනකම්ම යන්න. මේක සංඥාවක්, මේක හිතලුවක්, මේක යථාර්ථයේ සහ ප්‍රත්‍යක්ෂයේ අතරමැද හොල්මන් කරන තැනට ගියාට පස්සේ බුදුදහමසේ දෙන මන්ත්‍රය තමයි මේ යන හොල්මන මේ සංඥාව මේ හඳුනා ගැනීම මම නෙවෙයි මේක මගේ නෙවෙයි ආත්මනේ. එතකොට යාට මේ ලැබෙන දැනීම, ඒ වගේ හම්බෙන මේ ස්පාසුව මේ දේවල් ඔළුවේ දාගන්නේ අපේ තියෙන තණ්හාමාන දිට්ඨිය වලටනේ. ওই එකක්වත් අපිට අපි නැයි කියලා නන්නත්තර වෙන්නේ නැහැ. එතකොට යාට මනෝමය අත්පටලාවේට ගියාමත් තේරුම් ගන්න පුළුවන් මේකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මික ඒතකොට පිටිපස්සෙන්ලා ඉස්සරහට එන්නේ ඊට පස්සේ මේ ඕලාරිකත්ත ප්‍රතිලාභයට ආවත් නැත්නම් මේ මගේ මේ මනුස්ස කය බම්බයක් පමණ වූ මනුස්සකයත් මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. ඉතින් කවුරු හරි හිතන්න මේ පතම් මේ පාඩම ඉගෙනගෙන හොද්දටම සත්තු මරලා හොරකම් කරලා කාමීත්‍යාචාර කළා මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි කිව්වොත් මේ උසාවිය බාරගනීද? බුදුසසුනේ ඉන්න කාලේ තිබුණ තියෙනවා නිකායක්. මේ පිහියෙන් ඇන්නට ශරීරයක් නැහැ උතන. අවකාශනේ තියෙන්නේ ඒ නිසා සතුන් මැරීමක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේක ධාතු පමණයි. ඒක ඕනෙකට පියෙන් යනපන්. ඒක නිවේ බුදුන්ස් කියන අඩියටම ගිහිල්ලා බලන්න බලලා එතන ප්‍රතික්ෂේප කරලා උඩට උඩට උඩට එනකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ ගමන යන්නෙම සද්ධාව සීලේ සහ සතිය ඇතුව අතෙන්දි තමන් දුකට ඒකට කියන්නේ දුක්කට නෑ අකුසලයේ සමාදන් වීම අතහරිනවා මේ පෘථග්ජනකම කියලා කියන්නේ කොහේ හරි කුණු කන්දලක් තියෙනවනේ ඒක සමාදන් වෙන එක තමයි අනේ අනිච්චන් අනිච්චන් දුක්ඛන් සංතාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා බර භාවනාව. බල්ලෙක් මරුණත් හිත කරතර ගන්න. බුදුජානනාතිගේ කකුල් දෙකට කොච්චර ඇවිද්දා දූවිලි ගෑවෙන්නේ නැතිව. ඒ පුරුද්දට වගේ කකුල් දෙක හොදවා ගන්නවලු. හොදන එකට පිං සිද්ධ වෙන්නේ. ඒ දූවිලි අල්ලන්නේ නැහැ. ඒ වගේ අර සංඥාමේ මට්ටමට ගියාට පස්සේ පේනවා මේ මිනිස්සු මේ සංඥාවක් ලොකු කරගෙන අනික් කක්ක කරගෙන අනික් කටියේ ගාගෙන අඬාගත්තට තේරෙන මනුස්සයර තියෙන මේක අල්ලන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේ මනෝ විකාරයක්වත් බ්‍රේන් වොෂ් එකක්වත් නෙවෙයි. එතෙන්ට යනකම් භාවනා කරාට පස්සේ. ඉතින් ඒ නිසා මම උත්සාහ කළේ මේ පෙන්නන අනත්ත් සංඥාව කියන එක ආත්ම දෘෂ්ටි හරහම නැත්නම් ආත්මය කියන එකම උපකල්පනයක් වශයෙන් පාවිච්චි කරලා එන්නත් නාස්තික උපකල්පනයක් වශයෙන් පාවිච්චි කරලා මේ මාර්ගයේ ගොඩාක් තියෙන කරදර සාමාන්‍ය කරදරකින් අයින් කරනවා සාමාන්‍ය කරදරක සියුම් කරදරකින් අයින් කරනවා සියුම් කරදරේ අතිසූක්ෂම කරදරකින් අයින් කරලා අර අතිසූක්ෂම දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඕක ඉවර කරන පැත්තේදී මෙහෙම කතාවක් අමාරිසයිය කියන හැබැයි මං කියන එකට අනිත් පැත්ත යන්නේ ඒකේ අමාරිසයි කියලා කියන්නේ දන්නවනේ විනෝද සමේ ඉන්නේ බොහොම දුප්පත් මිනිස්සයා ඌ කියනවා ඌට කාර් එකක් ඕනේ නම් ඌ කරන්නේ පරණ ටයර් එකක් හොයා ගන්නවා පරණ ටයර් එක හොයලා ඔකට රිම් එකක් හොයා ගන්නකො ඉන්නේ. දාලි වල ටයර් සෙට් එක හදා ගන්නවලු කෑයි එකතු කරලා. හදලා හදලා හදලා ඔක්කොම ඉතුරු කෑලි ටිකක් දැමලා තේ කාර් එක හැදුවට පස්සේ පරණ ටයර් එක අයින් කළා දානවලු. එතකොට කාර් එකක් හම්බ වෙනවා. ඉතින් පරණ ටයර් එක කරන පටන් ගන්න කියන වැඩේ. බලන්න යනකොට යනකොට ඔක හැදිලා එනවා. ඒන්න ගත්ත පටන් ගත්ත ටයර් එක අයින් කරපුවා කාර් එකක් හම්බ වෙනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ අනිත් පැත්ත කියන්නේ. අයින් කරන අයින් කරන ගිහිල්ලා ඉතාලම අඩු දෙයට ගෙනියන්න. ගෙනියලා බලන්න අනාත්ම ගතිය පේනවා. ඊට පස්සේ අනිත් පැත්තට මේක තර්කයෙන් අපි කෙනෙකුට අනුමාන ඥාන කියලා එහෙම නැත්නම් අන්වේ ඥාන කියලා කරගෙන ගියාට පස්සේ වෙනවා මේ ලෝකේ කියන්නේ දුක් වලට පුදුම ආස කරන අසහනයට පුදුමාකාර කැමැති වෙන ඝන සංගණිකායේ බැඳිච්ච ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිච්ච දුකට ආස කරන ලෝකයක්. ඉතින් මොක කොහෙන් අයින් කරන්නද? අයින් කරන්න ඕන ක්‍රමේ තියෙනවා. ඒ තිබුණාට යන්න පාරක් තිබේ නම් ඇසොඳර තිබේ නම් කිම බැදිවල යන්නේ මං උල ආව් එක කුසේ වගේ. ඒක යනවට පුදුරජාන්සේ වගේ කියන්නේ හැබැයි පුදුරජාන්සේ ඒතිෙදිත් ලක්ෂ වාරයක් කියනවා. ඕනම කෙනෙකුට ආපහු මුලට ගිහිල්ලා මේක පටන් ගන්න පුළුවන්. මේක අත්පටිලාභේ 100ක් නැති කරන්න යන්න එපා. ඉස්සෙල්ලා මේ අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපනය කරන්න. ඒක මනෝමය අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපනය කරන්න. ඒක සංඥාමය අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපනය කරපුවාම අමාරිසයගේ වර්ණ ටයර් එක වගේ ඒකත් අයින් කළා දාන එක ලේසි. ඉතින් මම මෙතනින් අද දේශනාව නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලු දිනාට මේ කරගෙන ගිය මේක මේ භාවනා විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අන්වේ ඥානත් අවශ්‍යයි, සුතමේ ඥානත් අවශ්‍යයි. මම හිතනවා දවසින් දවසම වැඩෙනවයි කියලා. ඒ නිසා මේ බුදුජානන්සේ පෙන්නන අනත්ත් සංඥාව සාරිපුත්‍ර සාංශේ මේ ගිනහර දක්වන අනත්ත් සංඥාව මේ අපි ළඟ තියෙන පරිේශනාගාරයෙන් හොඳටම ලබන්න පුළුවන්. මොකක්වත් අඩුපාඩුවක් නැහැ. අන්න මේ හැකි සංඥාවේ මේක ස්ථා මේ ධෛර්යයෙන් ඉදිරියට යන්න ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා